නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න අය විදිහට ඔබ කොයි කාටත් තේරෙන්න ඕන අපි නිවැරදිව ධර්මය අහනවා නම් නිවැරදිවම ධර්මයේ දරා ගන්නවා නම් මේ ජීවිතය ධර්මාබෝධයේ උපදවන්නට ප්‍රමාණවත්. මේන් මතු යලි ජීවිතයක් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නැහැ කියලා අපට තේරෙන්න ඕන. මේ ජීවිතේ ධර්මාබෝධයට සුදුසුයි ප්‍රමාණවත් කළ හැකි කළ යුතු දෙයක්. ඒ සඳහා ප්‍රමාණවත් නිවැරදි මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා කියලා ඔබට තේරෙන්න ඕන. ඒ විදිහට ඔබ ධර්මයේ තේරුම් ගත්තොත් ඔබ ධර්මයේ තේරුම් ගත්තා පටන් කටයුතු පිළිවෙලකට කරන ඊටා නිවැරදි දේ කරන සංසිඳීමෙන් යුක්ත කැළඹිල්ලක් නැති සුවපහසුවක් සහිත ජීවිතයක් ඔබට ඉපදෙනවා ධර්මයට පැමිණි ධර්මයේ තේරුම් ගත්ත කෙනාගේ ස්වභාවය තමන්ගේ කටයුතු පිළිවෙලකට කිරීම තමන්ගේ කටයුතු පිළිවෙලකට කිරීම තුලින් ප්‍රකට වෙන්නේ ඔහු තුල තිබෙන සංසිඳීම කායික වාචික මානසික සංසිඳීමක් නැති කෙනාගේ කටයුතු පිළිවෙලක් නැහැ අපිළිවෙලයි ඒතර ධර්මයේ තුලින් පිළිවෙලකට යමක් කරන මිනිසෙක් නිර්මාණය කරනවා ධර්මය කියන්නේ මිනිසුන් මේ ඔක්කොම අතහැලා දාලා ගිහිල්ලා වැඩ කරන්නෙත් නැතුව, කන්නෙත් නැතුව, හම්බ කරන්නෙත් නැහැ. එහෙම නැත්නම් ඇඳුම් අඳින්න නැතුව ආභරණ පළඳන්නෙත් නැහැ. ඔහේ නිකන් බලාගත් අතේ බලන් ඉන්න අකර්මන්නේ වෙච්ච නිකන් සුදුමැලි වෙච්ච මිනිසු කියන්නේ ආන් එහෙම නිකන් දුර්වලව බිහි කරන එකක් නෙමෙයි ධර්මය. ධර්මයේ තුල කරන්නේ ඊටාම ක්‍රියාශීලී, ඊටා ජව සම්පන්න, නිවැරදි දේ කළ යුතු දේ කරන කාර්යශූර මිනිසුන් බිහි කෙරේ. ඒ නිසා ධර්මය ඊටාම යහපත්යක් ලෝකයට. නමුත් බලන්න ඔබ ඔබට දැනිලා ඇති ඔබ දැකලා ඇති ඔබට ආරංචි වෙලා ඇති ඔබට තේරිලා ඇති ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ සාමාන්‍ය පැවැත්මට බාධාවත් කරන දියුණුවට බාධා කරන වගේ වැරදි අදහස් ලෝකේ තියෙනවා නේද? හම්බ කරන්න එකට වැරදි, ඉගෙන ගැනීමට බාධා කරනවා. ওই වගේ වැරදි අදහස් පැතිරීමක් තියෙනව නේද? එහෙම දෙයක් ධර්මයේ නැහැ. මිනිසුන් අකර්මණ්‍ය කරන්නේ නැහැ. මිනිසුන් කම්මලියෝ කරන්නේ නැහැ. මිනිසුන් මිනිසුන්ගෙන් බෙදිලා වෙන මිදලා අර කතා නොකර ඉන්න 아무තු මිනිසුන් කරන්නේ නැහැ. ලෙඩ්ඩු කරන්නේ නැහැ ධර්මයේ. ධර්මයෙන් කරන්නේ ඊටාම කාර්යශූර ජව සම්පන්න, කම්මලි නැති, අලස නැති, නිසි පරිදි පිළිවෙලකට ඊටාම ක්‍රමානුකූලව වැඩ කරන කරන්න පුළුවන් මිනිස්සු බිහි කරන්නේ. ඒ නිසා ධර්මය සම කල්හිම කිසිම දෝෂයක් නැති දෝෂයක් පෙන්වන්න බැරි යහපතම ඇති කරන දෙයක්. ධර්මයේ හොඳට ඉගෙන ගත්තොත් ඔබට ඒ තේරෙයි. ධර්මය හොඳින් දන්න කෙනා ධර්මය පුරුදු කරගන්න කෙනා බවට පත් වෙනවා. ධර්මය පුරුදු කර ගැනීමෙන් ධර්මයේ කවදාත් ලෝකෙන් අයින් වෙලා යන්නේ ධර්මයේ පුරුදු නොකරන කෙනා ධර්මයේ උඩින් පල්ලෙන් පුරුදු කරගන්නවා. ධර්මයේ හොඳින් දන්නේ නැති කෙනා. ඔහු ධර්මයේ හොඳින් නොදන්න නිසාම ධර්මයේ වර්ධවා ගන්න නිසාම ධර්මයේ තුලින් නිවර්දි කෙනෙක් බිහි වෙන්නේ නැහැ. බුදුරජාණන්සේ පෙන්වනෝනේ ධර්මයේ වරදවල ගත්තොත් ඔහු විනාශ වෙනවා කියලා. ඒක අර සර්පයා වල්ගෙන් අල්ලලා ගන්නවා වගේ කියලා නේද පෙන්වන්නේ. ධර්මයේ හොඳට අධ්‍යයනය නොකරන කෙනා වර්ධි විදිහට අල්ල ගන්නවා. සර්පයාගේ ස්වභාවය අධ්‍යයනය කරන්නේ නැත්නම් සර්පයාගේ ස්වභාවය තේරෙන් ගන්න බැරි කෙනා පස්සෙන් පන්නගෙන ඉන්න වල්ගෙන් අල්ල ගන්නවා. ඒ වගේ ධර්මයේ හරියට දන්නේ නැති කෙනා වල්ගෙන් අල්ල ගන්නවා. වැරදි තැනින් අල්ල ගන්නවා. වැරදි විදියට හුරු කරනවා. එයින්ම තමාට විනාශයට විනාශ වෙනවා. ඔහු දොස්සහිත කෙනෙක් බවට පත් වෙනවා. ඒතර ඔහු දොස්සහිත කෙනෙක් නිර්මාණය වුණා වගේ ලෝකේ හිතනවා. ඒතර වර්ධකාගෙන. ඒතර ලෝකේ හිතනවා මේගොල්ලෝ පෙනී හිටින්නේ ධර්මයේ වගේ. ඒතර ලෝකයේ හිතනවා මේ ධර්මය හොඳ නැති එකක් කියලා හිතනවා. ඒතර ලෝකයා පහදිනවද? පහදින්නේ නැහැ. පැහැදුන කෙනත් හිතනවා වැඩක් නැහැ මේ කියලා අපහදිනවනේ. නේද? එතකොට ධර්මයෙන් ඵලයක් ලබන්න පුළුවන් කෙනෙක් නැති වෙනවා. ඵලයක් නැහැ වගේ පේනවා. ඇයි? වැරදි විදිහට කරන්නේ. වැරදි විදිහට කරන කෙනාට ඵලයක් ලැබෙන්නේ නැහැ. එතකොට එයා දොස් සහිත කෙනෙක් වගේ පේනවා. එතකොට දකින්න කෙනා අපහදිනවා. පැහැදුන කෙනාගේ පැහැදිලි නැති වෙලා යනවා. පැහැදිලි? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මය ඊටා හොඳින් පෙන්වනවා. ඊටාම කාර්යශූර ඊටා කාර්යක්ෂම ඵල සහිත මිනිසු බිහි කිරීම පිණිස. ධර්මය පුරුදු කරගත්ත මිනිස්සු ධර්මයෙන් ප්‍රතිලාභ ලැබුව මිනිස්සු මේ ලෝකෙට බරක් නැහැ. එයාගේ සේවය බොහෝ කලක් පවතින ලෝකයේ මත. ධර්මයේ වර්ධවා ගත්ත කෙනා ධර්මයක් නැසමින් ලෝකයට වෙන බොහෝ කලක් වෙන්න දෙන සේවය නැති කරලා දානවා. ඒ නිසා ධර්මය හොඳට ඉගෙන ගන්න. ඉගෙන ගත්තොත් ධර්මයෙන් ප්‍රතිඵල ඔබට ලබන්න පුළුවන්. ධර්මයේ හොඳින් තේරුම් ගත්තොත් සිතේ ප්‍රසාදය ඇති වෙනවා. ප්‍රසාදයෙන් යුක්තව කටයුතු කරන කෙනා Tamanගේ කටයුතු සියල්ල ධර්මයට අනුව කරනවා. ධර්මයට අනුව කරන කරනකොට හැම කටයුත්තම පිළිවෙලකට තියෙනවා. මිනිස්යාගේ සෑම කටයුත්තක්ම ධර්මානුකූල කිරීම පිණිස ධර්ම භාගතුන් වහන්සේ අවවාද කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනි මනුෂ්‍ය ජීවිතයේ හැම කටයුත්තක්ම ක්‍රමානුකූල කිරීම පිණිස මඟ පෙන්වනවා. ඒතර ඒක මේ ආර්ථිකයට බාධා කරන රටේ දියුණුවට බාධා කරන අධ්‍යාපනයට බාධා කරන කිසිවක් ධර්මයේ නැහැ. නමුත් ඔබ අහලා ඇති ඔබට ඇහිලත් ඇති ඔබටත් සමානට සැකසංකා තියෙන්න බලන් ඇත්ත නෙමේ මේක ටිකක් බාධායි වගේ රටේ දියුණුවට බාධා දන්නෙත් නැහැ. එහෙම හිතිලා ඇතිනේ. එහෙම මතයක් තියෙනවනේ. නූතන ආර්ථික දියුණුවට බාධාවක් ධර්මයේ එහෙම හිතෙන්න බලන්නේ අධ්‍යාපනයට බාධා, ඉගෙන ගැනීමට බාධාවක් වෙයිවද්ද? සමහර දෙමාපියන් ළමයින්ට බනහන්න දෙන්නේ නැහැ කියලාත් අපි අහලා තියෙනවා. මොකද බාධාවක් වෙයි කියලා. දෙමාපියන් උනත් ළමයින්ගේ වැඩ ඉවරනහම සිල් ගන්න ඕන බාධාවක් වෙයි කියලා හිතන අය ඉන්නවා. ඒ ඇයි ධර්මයේ හොඳින් පුරුදු නොදෙන නිසා නොදත් අය ධර්මයේ වගේ දේ පුරුදු කරලා ධර්මදර වගේ පෙනී සිටිනවා. ඒතර ඒ චරිත ආර්ථිකයට බාධා කරන එහෙම නැත්නම් සමාජයට බාධා කරන ඉගෙන ගැනීම බාධා කරන මිනිසුන්ගේ සාමාන්‍ය සුඛ විරිණුට බාධා කරන චරිත බවට පත් වෙනවනේ නේද? මිනිස්සෙක් ඇඳුමක් ඇඳද්දත් එයාට පේන්නේ බාධාවක්. ඒක නිකන් හොඳ නැති එකක් වගේ පේනවා. ධර්මයේ වර්ධවා ගත්ත කෙනා ධර්මයේ වැරදිට පුරුදු කරගෙනාට මිනිස්සෙක් ලස්සන ඇඳුමක් ඇඳද්දත් ඒකට කැමති නෑ. ආභරණයක් පැලඳද්දත් ඒකට කැමති නෑ. හොඳ ගයක් හැදුවත් කැමති නෑ. වාහනයක ගියොත් කැමති නෑ. ඒතර එයා එයාගේ මතයට අනුව ඇත්තටම දිනුවට බාධාවක් නේද ඒක. නමුත් එයාගේ මතේ වැරදි මතේ ඇති උනේ ධර්මයෙන්ද? නෑ. ඔබ තේරුම් ගත යුතු බුදුරජාන් වහන්සේ පෙන්වන මනුෂ්‍ය ලෝකය කියන්නේ සුගති ලෝකයක්. මේක දුක් විඳින්න පැමිණි ලෝකයක් නෙමෙයි. මෙහි යම් සුගතියක් සුගති සැපක් තියෙනවා. මේක දුක් සහිත ලෝකයක් නෙමෙයි. මේ කාමභෝගී ලෝකේ කම්සපක් තියෙනවා. ඒ කම්සප විඳීම තහනම් කළ නැහැ බුදුරජාන් වහන්සේ. මිනිසුන් තහනම් කළා නැහැ. රස මිහිරි කෑම බීම කන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ කවදාවත් කොතනකවත් කියලා නැහැ. ලස්සන ඇඳුම් අඳින්න එපා කියලා කොහෙවත් කියලා නැහැ. ආභරණ ආයතම් පළඳින්න එපා කියලා කොහෙවත් කියලා නැහැ. ලොන් හොද්ද ගෙවල් හදාගන්න එපා. පැල් වල ඉන්න. මේ උදේට කන්න එපා, දවල්ට රැයට කන්න එපා, උදේට විතරක් පොඩ්ඩක් කන්න. එහෙම කියලා නැහැ කොහෙවත්. පොඩි පැල් හදන් සරල ජීවිතයට එන්න එහෙම කියලා නැහැ කොහෙවත්. එහෙම නැහැ. නමුත් ඒ වගේ එකක් තියෙනවානේ හැංගිලා ඒ වගේ අදහසක්. ඒ නිසා මේක බාධාවක් කියලා සමාජයට සුදුසු නැති දෙයක් වගේ හැංගවිච්ච අදහසක් තියෙනවානේ. ඒ ධර්මයේ හරියට නොදත් වර්ධවා පිළිපත් අයගේ අදහස් නිසා වෙන එකක්. ධර්මය කියන්නේ මිනිස්යාට සුවේ උපදවන්නට මඟ පෙන්වන එකක්. සුවේ මෙලවත් සුව පහසු පරලවත් තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියනවනේ මෙලව සැප පරලොව සැප කියලා. ඒ දෙකම ධර්මයේ පරමාර්ථයක්. මෙලෝ දුක් විඳීම පිණිස නෙමෙයි ධර්මය කියන්නේ. මෙලෝ දුකෙන් නිදහස් වෙන්නයි. කෙනෙකුට හොඳ ගෙයක් නැත්තම් මෙලෝ දුකක් නේද? කෙනෙකුට හොඳ ආදායමක් නැහැ. ඒක දුකක් නේද? ඉතින් ධර්මයේ ඒ දුකටපත් වෙනින් කියලා කියන්නේ හොඳ ආදායමක් උපදව ගන්න කියලා කියන්නේ. හොඳ ගෙයක් හදාගෙන, හොඳ ඇඳුම් පැළඳුම් හදාගෙන. ඒ සූපහසුට පත්වීම පිණිස ධර්මයේ මඟ පෙන්නනවා. දැන් බලන්න සමහරුන්ට ගෙයක් තිබුණත් ඒ ගෙදර පහසුවක් නැහැ. අමනාපකම් නේද? ඒ වගේ දේ නිසා පහසු නැති ජීවිත තියෙනවා. ඒතර ඒ මෙලව තියෙන දුකෙන් නිදහස් වෙන්නයි ධර්මයේ මඟ කියන්නේ. ඒතර ධර්මයේ දුකෙන් නිදහස් වීම මෙලවත් පරලවත් මුළුමනින් සංසාරයේ තියෙන සියලු දුකින් නිදහස් වෙන මාර්ගය පෙන්වනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධර්මය කියන්නේ ඊටාම සමෘද්ධිමත් මිනිසුන් බිහි කරන ඊටාම ශාස්ත්‍රීය මිනිසුන් බිහි කරන ඊටාම කාර්යශූර මිනිසුන් බිහි කරන, ඊටාම ඵලසහිත මිනිසුන් බිහි කරන, ඊටාම පරාර්ථකාමී මිනිසුන් බිහි කරන ධර්මයක්. ඔවුන්ගේ සේවය ඔවුන්ගේ ප්‍රතිලාභයට වඩා අග්‍ර සේවයක් ඔවුන් කරන්න පැකිලෙන්නේ ධර්මයට පැමිණි ශ්‍රාවකයා ප්‍රතිලාභේ ටිකක් ලබලා සේවය ගොඩාක් කරන්න පැකිලෙන්නේ ඔහු නොපැකිලෙම සුළු ප්‍රතිලාභයකින් ගොඩාක් ඉහළ සේවයක් කරන්න ඔවුන් කැමතියි. එයින්ම සමාජය යහපත් වෙනවනේ. නේ? ශ්‍රාවක නොවන කෙනා ධර්මයට නොපැමිණ කෙනාගේ ස්වභාවය මොකද්ද? ප්‍රතිලාභයේ ගොඩාක් කරන් සේවය ටිකක් කරන්න නේද? ඈ? සාමාන්‍ය පුහුදුන් මිනිහාගේ ස්වභාවය තමයි විශාල ප්‍රතිලාභයක් ලබන්න කැමති ආර්ථික ප්‍රතිලාභ එහෙම තමයි වෙන මොන හරි ප්‍රතිලාභ ගොඩාක් ලබන්න සේවයේ ඇතැම් විට නොකර සේවයෙන් නොකරම ප්‍රතිලාභ ලබන්න ධර්මයේ නැති මනුස්සයෙක් කැමති. නැත්තම් මේට කිසිම සේවයක් කරන බොරුවට කළා හොරකම් කළා ප්‍රතිලාභ ලබනවනේ ප්‍රතිලාභ. නමුත් ධර්මයට පැමිණි ශ්‍රාවකයා සුළු ප්‍රතිලාභයක් පමණකින් සතුටු වෙලා කනගාටු නෙමෙයි අතිශයින් සතුටට පත් වෙලා සුළු ප්‍රතිලාභයෙන් විශාල සේවයක් විශාල මෙහෙයක් සමාජයට කරනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන්ගේ ස්වභාවය. ඒ නිසා ශ්‍රාවකීන් බුද්ධ ශාසනයක් සහිත ලෝකය ලෝකේ දියුණුම යුගයේ බවට පත් වෙනවා. ලෝකේ දියුණුම සමාජයක්, දියුණුම ආර්ථිකයක්, දියුණුම දේශපාලන ක්‍රමයක්, දියුණුම සමාජ ක්‍රමයක් තියෙන ඊටාම සුවපහසු මිනිසුන් වාසය කරන සමාජයක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මය වර්ධවා හිතන්න එපා ධර්මය ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කවදාවත් කොතනකවත් අමානුෂික එහෙම නැත්නම් අකාරුණික දොස් සහිත දෙයක් වෙන්නේ නැහැ. ඊටාම මානුෂිකයි. අතිශයින්ම කාරුණිකයි. අතිශයින්ම අර්ථවත්. මිනිසුන්ගේ නියම විදිහට මාර්ගේ පෙන්වනවා වංකන වංකන ඍජුයි. රැවටිලි නෑ ධර්මයේ තුල. ඒ නිසා ධර්මයේ හොඳින් ඉගෙන ගන්න. එතකොට ඔබට තේරෙයි මේ ධර්මයෙන් ඊටාම සාර්ථක මිනිස්සු හදනවා. එබඳු සාර්ථක මිනිසුන්ගෙන් මේ ලංකාවත් මේ ඒ වගේ සාර්ථක මිනිසුන් ජීවත් වුණ කලක් මේ ලංකාවේ තිබුණා. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ වැඩියන් පස්සේ ලංකාව මිසු ධර්මයේ පිළිගත්තා. රහතන් වහන්සේලා බිහි වුණා ලංකාව තුළ. මාර්ගඵලලාභී අය ගොඩාක් බිහි වුණා. ඒ කාලේ කුඹුරු කොටපු අය වතු පිටුවල වැඩ කරපු අය සාමාන්‍ය මිනිස්සු ගෙවල් වල ඉන්න සාමාන්‍ය අම්මලා ළමයි ආදී අය මාර්ගඵල ලැබුවා ලංකාවේ. මේසෙන් බාසු නැල බඩු බාසු නැල කුඹුරු කොටන අය ඊළඟට මේ නොයෙකුත් විදිහේ කර්මාන්ත කරන අය කම්මල්කාරෝ මේ වගේ තරාතිරමක් නැතුව ලංකාවේ මාර්ගඵලලාභීන් හිටියා. ඒ අය සේවය කරා. ඒ අය අපි ධර්මයට ආව අපි දැන් ශ්‍රාවකෝ කියලා නිකන් හිටියේ නෑ. කුඹුරු කරන කට්ටිය දිගට කුඹුරු කෙටුවා. වඩු වැඩ කර කට්ටිය වඩු වැඩ කරා. මේෂන් වැඩ කරන කට්ටිය මේෂන් වැඩ කරා. ඒගොල්ල ශ්‍රාවකෝ නම් පස්සේ වෘත්තියේ වඩා හොඳින් කරා. ඵල සහිතව කරා. කාර්යක්ෂම කළා. අඩු ප්‍රතිලාභෙන් වැඩි ප්‍රමාණයක් වැඩ කරා. ඒගොල්ලන්ගේ සේවය සුළු ප්‍රතිලාභයක් ලැබමින් ඉතා විශාල සේවයක් ඒගොල්ලෝ ලංකාවට දායාද කරා. ඒ සේවය අද දක්වාත් තියෙනවා. එදා මාර්ගඵලලාභී ශ්‍රාවකින් විදිහට නැත්නම් ශ්‍රද්ධාවන්ත උපාසක උපාසිකන් විදිහට ලංකාවට කර සේවය තාමත් අපි භුක්ති විඳිනවා. තාමත් අපි ඒ වයින් තමයි මම කලිනුත් කියලා තියෙනවා. තාමත් අපි ඒ ශ්‍රාවකින්ගේ දහඩිය මහන්සියෙන් පරිත්‍යාගයෙන් තමයි තාමත් අපි බත් අනුභව කරන්නේ. අද මහා උගත් අයගේ මහන්සියෙන් අපිට තියෙන බත නැති වෙනෝනේ. ඈ නේද? ඒ නිසා ධර්මය කියන්නේ ඇත්තම මිනිස්සු බිහි කරන දෙයක්. ධර්මයට වන්දනා කරන්න පුළුවන් කියන්නේ ඒකයි. ඒකයි දහම් ගුණ සිහි කළ වඳින්නේ මිනිස්සු. ඒක වඳින්න සුදුසු දෙයක්. දහම් ගුණ වලට පැහැදිලා වැන්දත් සුගතිය ඉපදින තරම් පිනක් ඉපදිනවා. එහෙනම් ඒ ධර්මයේ දරාගත් මිනිසුන් ගැන කවර කතාවක්? එහෙනම් ඒ එබඳු ධර්මයක් දරාගත්ත එබඳු ධර්මයක් පුරුදු කර මිනිසුන්ගේ සේවය දහස් ගණන් වසර වසර දහස් ගණන් පුරා පැතුරුණු සේවයක් තිබීම ඔබ පිළිගන්නවනේ. අදටත් අපි වත් කන්නේ ඒගොල්ලන්ගේ මහන්සියෙන් කියලා ඔබ පිළිගන්නවා. අදට අපි අපි හදපු ඇලවෙල්ලකින් බත් වේලක් උපදව ගන්න අපට පුළුවන් වෙලා තියෙනවා. බැරි වුණානේ. එහෙනම් ධර්මයේද මිනිසුන් අකර්මන්නේ කරේ ධර්මයේ වගේ දේවල්ද? ඒ නිසා ධර්මය ගැන පැහැදිලා ධර්මය ගැන හිත පහදවගෙන නිවැරදි ධර්මය ඉගෙන ගන්න ඔබටත් පුළුවන් වෙයි ඔබේ ජීවිතය යහපත් කරගෙන මේ සමාජයට රටට වැඩදායි මිනිසෙක් වෙන්න පරාර්ථකාමී මිනිසෙක් වෙන්න පුළුවන්කම තියෙයි. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්වූ ධර්මය කොතනින්ද පුරුදු කරන්නේ කොහොමද පුරුදු කරන්නේ මොකද්ද අපි කරන්නේ කියලා දැනෙන්න තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් ධර්මය ඉගෙන ගන්න මොනවද කරන්නේ දන්නේ නැහැ. දැන් බලන්න අපි අද උදේ ඉගෙන ගත්තේ මොකද්ද? සික්ඛානි සංස සූත්‍රය. ඒකේ කොහොමද කියලා තියෙන්නේ? ඒ ධර්මතා හතරක් ගැන කියනවා නේද? සීලමේ ආනිසංශය ප්‍රඥාවේ උතුම් බව විමුක්ති සාරය ගැන කියනවා නේද? සිහිය අධිපති බව. ඒතර යම් කෙනෙක් සීලානිසංශයෙන් යුක්තව ප්‍රඥාව උසස් දෙයක් බවට පත් කර ගනිමින් විමුක්තියේ සාරය තේරුම් ගනිමින් විමුක්තිය සාරය බවට පත් කර ගනිමින් සිහි අධිපති බවට පත් කර ගනිමින් වාසය කරනවා නම් ඕ මෙලවදීම අරහත්ත්වයට පත් වෙන්නේ නැත්නම් අනාගාමී තත්ත්වයට පත් වෙනවායි කියලා භාගතුන් වහන්සේ පෙන්නනවා. ඊතර බලන්න ඒ ඊතරම්ම ඵල සහිතයි ඒ ධර්මය. එතකොට ඒ කාලේ බුදුරජ අපේ ලංකාවේ ධර්ම ආબોධ කළ මිනිසුන් බොහෝ හිටියා. නේද? මිහිඳු මහරහතන් වහන්සේ වැඩියට පස්සේ ලංකාවේ රාජ්‍ය නිලධාරීන් ධර්ම ආબોධ කළා. නේද? රජයේ ප්‍රධානම අය ධර්ම ආબોධ කළා. අමාත්‍යවරු ධර්ම ආબોධ කළා. රහත්ත්වයටපත් වුණා. ඉන්පසු තරාතිරමක් නැතුව ගම් මට්ටමේ මිනිසුන් දක්වාම ධර්මය අවබෝධ කරගත්තා. ඒ සියලු දෙනාම සීලය ආනිසංස කරගනිමින් වාසය කළ අය වුණා. නේද? ප්‍රඥාව උතුම් බවට පත් කරගත් අය. විමුක්තිසාරය ඇති කරගත් අය. සී අධිපති බවට පත් කරගත් අය. ඒ නිසා ඒගොල්ලෝ ඒ ජීවිතයේදී අරහත්ත්වයට හෝ අනාගාමී කියන ඵලයන් උඩපත් වුණා. බලන්න ඒ ධර්ම ආબોධ කරගත්ත අය දැන් ගිහිව ධර්ම ආબોධ කරගත්ත අය ධර්මයට පැමිණුණට පසු ඔවුන්ගේ සේවාව ඊටාම උසස් විදිහට කරා තම තමන්ගේ යුතුයකම් කළා වඩු වැඩ කරන මනුස්සයා වඩු වැඩ කළා අදටත් අපි ඒවා දකිනව නේද අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා නේද ගල් කැටයම් කරන මනුස්සයා ඒවා කළා වැව් වමුණු හද මනුස්සයා ඒවා කරා එයා කිව්වද මේවා කරලා මට හරියන්නේ නැහැ මට මදි මෙහෙම වැඩ කළා මට මන්දි කියලා එහෙම කිව්වද? එහෙම නොකී බව ඔබ පිළිගන්නවද? එහෙම කිව්වනම් ඔය සේවයේ තියෙයිද? නෑ. ඒගොල්ල ප්‍රතිලාභ බලලා නෙමෙයි වැඩ කරේ සේවය දිහා ඒගොල්ල බැලුවේ. ඒක තමයි ශ්‍රාවකයාගේ හැටි. බලන්න එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඊටාම නිවැරදි අතිශයින්ම යහපත් මිසු නිර්මාණය කරනවා. ඒ නිසා ධර්මයේ ඒ විදිහට අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විදිහට ඉගෙන ගන්න ඕනේ. ඉතින් මම අද හවසත් තව දේශනාවක් ඔබට කියා දෙන්න කල්පනා කළා. ඔබට තේරෙයි මේ ධර්මයන් ඉගෙන ගනිද්දී අප ධර්මයේ දැනගෙන හිටියකොට ධර්මයේ දන්න ප්‍රමාණය මදි. එහෙම නැත්නම් අපි ඒ එතන සුදුසු ධර්මයේ දැනගෙන නැතිකම තියෙන්නේ. අපි හිතමු මිනිස්සේ ගයක් හදන්න ඉන්නවා gadol ටිකයි, වැලි ටිකයි, උලු ටිකයි තියෙනවා. ඒතර බඩු ගොඩකුත් තියෙනවා. ගේ නැහැ. මොකද ඒ එතන හදාගන්න උවමනා දේවල් නැහැ. ඇයි gadol ටිකක් තියෙන වැලි ටිකක් තියෙන උළු ටිකකුත් තියෙන ලී දඬු ටිකකුත් තියෙයි. එපමණින් ගියක් හැදෙන්නේ නැහැ ඒ වගේ ඔබ දන්නවා ආයතනක් දන්නවා ඔක්කොම දන්නවා පටිසම්පාදෙත් දන්නවා. ඉතින් ඔබත් හිතනවා කතා කරගන්නවා. නමුත් ආය බලවම මුකුත් නැහැ කියනවා. නේද? කියන්නේ දහම් දැනුම මන්දේ නිරවුල් නෑ. ඒකයි පිරිසුදු නෑ. ඊළඟට මේ ඒ ඒ තැනට වුමනා ධර්මය තමා දැනගන්න ඕනේ. ගයක් හදදී එකපාරට වහලෙලි ටික එනවට වැඩක් නැහැ. වහල තිබ්බට වැඩක් නැහැ නේද? ඒ වගේ සමහරට ඔබ මේ සමාධි ගැන ඉගෙනගෙන ඇහුවත් කිය මේ පළවෙනි ධානයේ දෙවෙනි කතාත් කරනවා. නමුත් ඒ දැනුම මදි. ඊට පෙර දැනගත යුතු දැනගන්න ඕන. ගයක් හදන්න පටන් ගන්න මිනිසයා ඉඩමක් තියෙන්න ඕන, ගෙපල කපල තියෙන්න ඕන නේද? ෆවුන්ඩේෂන් දා ගන්න ඕන. ඒ එතනින් පටන් යන්න ඕනනේ. පස්සේ වහල ගන්න පුළුවන් එයාට. කලින් ලබාගත්තා කියලා වැඩක් නැහැ. ඒක තියාගන්න ඕන. නමුත් යා ගයක් හදන්න බෑ යාට. නේද? ඒ වගේ දහම් දැනුම ගොඩාක් තිබුණට බලන්න හොයලා බලපුවහම පෙනේ වහලට තියෙන උපකරණ ටික තියෙනවා වගේ හිතේ. සමහරට ඉඩමකුත් නැහැ. ඉඩම නැහැ. ගොඩක් අයට ඉඩමක් නැහැ. බඩමුට්ටු ටිකක් තියෙනවා. ඒ වගේ. නේද? හ්ම්? ඒ වගේ නේද? ඒක තේරෙයි ඔබට. දැන් අපි අද හවසිගෙන ගන්න සූත්‍රය මොකද්ද? හවසිගෙන ගන්නෙත් සික්ඛානිසංස සූත්‍රය. උදේගෙන ගත්ත සික්ඛානිසංස සූත්‍රයේ තිබුණේ කුද්දක නිකායේ එක පොත් වහන්සේ තුල මේ සික්ඛානිසංස සූත්‍රය තියෙන්නේ අංගුත්තර නිකායේ දෙක පොත් වහන්සේ තුල. සූත්‍ර දෙකක් එක නමෙන් තියෙන්නේ. මේ දේශනාවේදී මේ විදිහට කියා දෙනවා සික්ඛානි සංසමිදම් භික්කවේ බ්‍රහ්මචර්යං වූසති පඤ්ඤූත්තරං විමුක්තිසාරං සතාධිපතේයං මහණෙනි සීලය ආනිසංස කරගනිමින් නැත්නම් සීල ආනිසංසයෙන් යුතුව ප්‍රඥාව උසස් කරගනිමින් විමුක්ති සාරය කරගනිමින් සිහි අධිපති කරගනිමින් බඹසර වාසය කරනු ලැබේ. Brahmachari ජීවිතය බඹසර ජීවිතයේ වාසය කරන්නේ කොහොමද? සීලය ආනිසංස කරගනිමින් නැත්නම් සීල ආනිසංසයෙන් යුතුව ඊළඟට ප්‍රඥාව උසස් කරගනිමින් නැත්නම් උසස්ම දේ ප්‍රඥාව බවට පත් කරගනිමින් ඊළඟට විමුක්ති සාරය ඇති කරගනිමින් එහෙම නැත්නම් විමුක්තිය සාරය බවට පත් කරගනිමින් ඊළඟට සිහි අධිපතික බවට පත් කරගනිමින් තමයි බඹසර ජීවිතයේ වාසය කරන්නේ. එයින් තොර බඹසර ජීවිතයක් නැහැ. සීලය සීලානිසංසයෙන් තොර බඹසර ජීවිතයක් නැහැ. ප්‍රඥාව උසස් බවට පත්වීමෙන් තොර බඹසර ජීවිතයක් නැහැ. විමුක්ති සාරයෙන් තොර බඹසර ජීවිතයක් නැහැ. සිහිය අධිපති වීමෙන් තොර බඹසර ජීවිතයක් නැහැ. ඒතර බඹසර ජීවිතය කියන්නේ මුළුමනින් මේ කොටස් හතරෙන් යුක්ත දෙයකට කියලා තේරුම් ගන්න. යමෙක් තුල සීලානිසංසය තියෙනවා නම් සීලානිසංසය යුක්තයි නම් යම් කෙනෙක් ප්‍රඥාව උසස් දේ බවටපත් වෙලා නම් ඔහුගේ ජීවිතේ විමුක්ති සාරය ඔහු තුල තියෙනවා නම් විමුක්තියයි සාරය කියන අදහසෙන් යුක්තව නම් ඔහු කටයුතු කරන්නේ විමුක්ති සාරය පිණිස නම් ඔහු කටයුතු කරන්නේ සිහි අධිපති කරගෙන වාසය කරනවා නම් ඔහු බවසර ජීවිතය ගත කරන කෙනෙක් ඔහු අඩුවෙක් වෙන්න පුළුවන්, මේෂන් කෙනෙක් වෙන්න පුළුවන්, කුඹුරු කොටන කෙනෙක් වෙන්න පුළුවන්, හේන් කොටන කෙනෙක් වෙන්න පුළුවන්. මේ පේමන්ට් එකේ බිස්නස් කරන කෙනෙක් වෙන්න පුළුවන්, ස්වීප් විකුණන මිනිසෙක් වෙන්න පුළුවන්, හිඟා කන කෙනෙක් වෙන්න පුළුවන්, යාචකෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇමති කෙනෙක් වෙන්න පුළුවන්, වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, සිටුවරයෙක් වෙන්න ඕන කවුරු හරි කමක් නැහැ. ඉගෙන ගන්න ළමයෙක් වෙන්න පුළුවන්. තරාතිරයක් නැහුවේ දුප්පතෙක්, පෝසතෙක් කවුරු හරි වෙන්න පුළුවන්. ඒතර පුද්ගලයා කවුරුණත් ඕකාන්තාවක් වෙන්න පුළුවන් පිරිමියෙක් වෙන්න පුළුවන් භික්ෂුවක් වෙන්න පුළුවන් භික්ෂුණියක් වෙන්න පුළුවන්. ඒතර පුද්ගලයා කවුරුණත් තිබිතු අංග මොනවද? ඈ සීලය ආනිසංස කරගෙන තියෙන්න නෑ එයා. ඒතර එයා ගොවියෙක් වෙන්න පුළුවන්, කුඹුරු කොටනවා වෙන්න පුළුවන්, හිඟා කනවා වෙන්න පුළුවන්, කුෂ්ඨ රෝගියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔහු පිළිකා රෝගියෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් එයා මොන හරි ජරා විදිහට ඇතිවෙච්ච ලෙඩක් ඇතිලා තියෙන්න පුළුවන්. පිළිකුල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නේද? හරි ලස්සන කෙනෙක් වෙන්න ක්‍රීඩකෙක් හරි මොන හරි තරහතරි මොකක් කරි කමක් නැහැ. ඔහු තුල තියෙන සීලානිසංශය සීලේ ආනිසංශ කරගෙන නම් ඔහු වාසය කරන්නේ. ප්‍රඥාව උසස් දෙයක් බවට පත් වෙලා නම් ඔහුගේ ජීවිතේ ඔහුගේ ජීවිතයේ තියෙන උසස්ම දේ ප්‍රඥාව නම් විමුක්තිසාරයෙන් යුක්තයි නම් ඔහුගේ ජීවිතය විමුක්තිය කියන සාරය පිණිස නම් ඔහු කැප වෙන්නේ ඔහුගේ බලාපොරොත්තු විමුක්තිය කියන සාරයට නම් ඔහුගේ බලාපොරොත්තු ඇති වෙලා තියෙන්නේ. සිහිය අධිපතිව තියෙනවා නම් ඔහු ශ්‍රාවකයෙක්. ඉතින් ওই අංග හතරෙන් එකක් නැවත් නැත්නම් ඔහු ශ්‍රාවකෙක් නෙවෙයි. ওই අංග හතර තියෙනවා නම් ඔහු සුවපහසු ජීවිතයක්. ඔහු කුඹුරු කරන වෙන්න පුළුවන්. හැබැයි ਉਹ ඊතා සාර්ථකව කටයුත්ත කරනවා. ਉਹ වඩුවේට කරනවා නම් ඊතා සාර්ථකව කරනවා. ਉਹ මේෂෙන් වට නම් ඊතා සාර්ථකව කරනවා. ඇයි අරංග හතර තියෙනවා. අර ධර්මානුකූල අංග හතර හුතුල තියෙනවා. ਉਹ කුමන සේවය කළත් ඒ සේවයේ උසස් ඔහුගේ ඔහු ලබන ප්‍රතිලාභයට වඩා දසදහස් ගුණයකට වඩා වැඩි සේවයක් ඔහුගෙන් සිද්ධ වෙනවා. ඒක තමයි ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය. එහෙම නැත්තම් මේ ධර්මතා නැති කෙනා ප්‍රතිලාභයේ ගොඩාක් ලබන ඇතැම් විට කිසිසේවයක් නොකරන මහා හානියක් කරන කෙනෙක් බවට පත් වෙනවා. මොකද ඔබ හිතන්නේ? මොකද හිතන්නේ? හ්ම්? දැන් ඔබට තේරෙනවද ඒතර බුදුරජාන් වහන්සේ ශාසනය හොඳින් පවතින යුගයක මේ සුගති ලෝකයේ බබලෙනවා කියලා. දැන් මනුෂ්‍ය ලෝකය කියන්නේ සුගතියක්. සැප දුක දෙකම මේකේ තියෙනවා. මේ ලෝකේ කළු සුදු කියන කර්ම දෙකම විපාක දෙනවා. සැපක් තියෙන දුකක් තියෙනවා. එහෙනම් බුදුරජාන් වහන්සේගේ ශාසනයේ බබලන කලක සැප විපාක සැප සම්පත් බහුලයිනේ. සුගතිය මේ ලොක් බලවත් වෙනවා මේ ලං සුගති ස්වභාවයෙන්. ශාසනේ නැති කලක විනාශකාරී මිනිස්සු නේද? සූරගෙන කන මහ පොළොවත් සූරගෙන කන මිනිස්සු බිහි වෙනවා. නේද? ශාසනේ නැති කලක බුදුරජාන් වහන්සේගේ සිරසි තියෙන දේ පවා කඩලා බිඳලා ගන්න මිනිස්සු බිහි වෙනවනේ. දැන් ඔබට තේරෙනවද? එහෙම කරන කට්ටිය කුඹුරු පිටි වලින් වංචාවක් නොකර සිටීද? නේද? ඇලදොලක් හොඳට හදලා දෙයිද දුප්පත් මිනිසෙකුට? පාරක් හොඳට හදලා දෙයිද? ඈ? ලංකාවනේ ලෝකෙට වෙන්නේ අපිට තේරෙනව නේද? එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැකගන්න අපි ගොඩාක් කැපවිය යුතුයි. මක්නිසාද ලෝකයේ යහපත් වෙන්නේ ඒයින්මයි. හැබැයි මේ ධර්මයේ රැකගන්න කියලා වෙලපාල ගිහිල්ලා කෑකොසන් ගහලා පල්ලි වලට බැනලා ධර්ම රැකෙන්න බෑ. එතනත් අධර්මයි. ධර්මයේ රැකීම පිණිස මොකද්ද කරන්න තියෙන්නේ? දැන් අපිට තේරෙනවා ධර්මයේ රැක්කොත් ඊටා යහපත් මිනිසු බිහි වෙනවා. නේද? ඊටා පරාර්ථකාමී අවුරුදු දහස් ගානකට උන්ගේ සේවයේ ලෝකයේ මත තියෙනවා. එදා හදපු වැව් වලින් තමයි අදත් ඒ පැත්තේ මිනිස්සු නාන්නේ හරි. අපි බත් කන්නේ එකෙන්. මේ රටේ අඩුම වශයෙන් මිනිස්සු ගිහිල්ලා සතුටු වෙලා ඉන්නෙත් ඒවා බලලා. වෙහෙස විඩාව නිවාගෙන ඉන්නේ ඒකව දැකලා. ඒ ශ්‍රාවකීන්ගේ මහන්සිය කැපකිරීම තව අවුරුදු දහස් ගාණක් තියෙනවා. නමුත් අද මහා දැනුමක් තියෙනවා කියලා අයගේ සේවයේ තමා සේවය කරන්න යෑම නිසා වෙන හානිය අවුරුදු ගාණකට අපට ගෙවා ගන්න බෑ. සේවයේ වෙහෙසෙන් ධර්මයට නොපැමිණිය සේවයේ විදිහට කරන හානියෙන් වෙන විනාශය අපට ගෙවා ගන්න බෑ අපේ අනාගත පරපුර පරපුරු ගණනාවකට ගෙවන්න බෑ. නමුත් බලන්න අර අහිංසක ශ්‍රාවකයා. තුට්ටුවකට ගණන් ගන්න ති මිනිස්සයා. අද අද ගණන් ගන්නද කුඹුරකට මිනිහා. ගණන් ගන්න නෑ නේද? ටයි එක දාගත්ත මිනිස්සයා. නේද ගණන් ගන්නේ? උදැල්ල කරේ ගහන කුඹුරකට කුඹුරකට මිනිස්සු අද ගණන් ගන්නවද? අර දුප්පත් මේ කිලිටි ඇඳුම් බඳ ඇඳගත්ත මේසෙන් බාසුනේ අද ගණන් ගන්නවද? ගණන් ගන්නෑ නේද? ඒ මිනිහා තමයි අදටත් අපිට බත සපයන්නේ. ඒ මිනිහා ශ්‍රාවකෙක් වුණ නිසා. එහෙනම් ධර්මය කියන්නේ සැබෑම මිනිසුන් යහපත් මිනිසුන් නිර්මාණය කරන දෙයක්. ඒ නිසා අන්නේ අර්ථය දැනගෙන අපි ධර්මයේ රැකගත යුතුයි කියන අදහසට එන්න. ධර්මයේ රකින්නේ භෞතික දේ නිර්මාණය කිරීමෙන් නොවන බවත් අපේ ජීවිතයේ තුල උපදවගත යුතු ධර්මයේ උපදව ගන්න ඕන. ඒතර මූලික වශයෙන් කරුණු හතරක් අප උපදවගත යුතුයි කියලා තේරුම් ගන්න. මොනවද ඒ කරුණු හතර? සීලමය ආනිසංශය අප තුළ ඉපදෙන්න ඕන. ධර්මයට පැමිණෙන්න බෑ සීලමය ආනිසංශය අප තුළ නැත්තම්. ඔහු ධර්මයට එන්නේ නැහැ. සීල ආනිසංශය අප තුළ තියෙන්න ඕන. ඊළඟට සීලමය ආනිසංශයෙන් යුක්ත කෙනා තුළ ප්‍රඥාව උසස් දේ බවට පත්වීම වළක්වන්න බෑ. සීලේ ආනිසංසය තුළ ඉන්න කෙනාතුළු ප්‍රඥාව උසස් වෙනවා. ප්‍රඥාව උසස් වෙන්න උසස් වෙන්න සිහිය බලවත් වෙනවා. සිහිය බලවත් වෙන්න වෙන්න සිත ආරක්ෂා වෙනවා රාගදේශමෝ දුරු වෙලා යනවා. රාගදේශමෝ දුරු වෙන්න දුරු වෙන්න අර සීල ආනිසංසය තහවුරු වෙනවා. ස්ථාවර වෙනවා. බිඳෙන්නේ සීලයේ තුල ස්ථාවර වෙන කෙනා ඊතා යහපත් මිනිසෙක්. ඔහු පරාර්ථකාමී මිනිස්සෙක්. සුළු වැටුපකට ගොඩාක් ලොකු සේවයක් දෙන්න ඔහු ඔහුට අමාරු නෑ. ඔහුට පීඩාවක් නෑ. මොකද පීඩා නොවෙනවා ඔහුගේ හිත රාග ద్వේෂ මොහලින් තොරයිනේ. රාග ద్వේෂ මොහ නිසානේ පීඩා කරන්නේ. පීඩා සහිත හිතකින් කෝටියක් දුන්නත් රුපියල් 1000ක් වැඩ කරන්න හිතෙන්නේ නෑ. ඒ පීඩා සහිත හිතේ හැටි මනුස්සයාගේ දෝෂයක් නෙමෙයි. මනුස්සයා වැරදි නෑ. ඒ ස්වභාවය. ඒ ස්වභාවය ඉක්මෝණ්ඩයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. ඒ නිසා අපි මිනිසුන්ට මේ දොස් කියන්න හොඳ නැහැ. ඔයගොල්ලෝ කවදාවත් මිනිසු ගැන වර්ධව ගන්න එපා. ධර්මයේ නැති කෙනාට සිදුවෙන විනාශය ගැන කල්පනා කරන්න. ඒතර ධර්මයේ නැති කෙනා අපි බවටපත් වුණොත් අපි විනාශ වෙලා යනවා. අපටත් කෝටියක් කරන් 1000කවත් වැඩ කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. 1000ක වැඩ කළා කෝටියක් ගන්න නැත්තම් කියලා හිතෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිත් විනාශකාරී අය නේද? ඈ? එහෙම නෙවෙයිද? එහෙනම් අපි ආරක්ෂා වෙන්න ඕන ධර්මයේ හොඳින් තේරුම් අරන් ධර්මයේ පුරුදු කරගත්තොත් අපි ධර්මයේ ආරක්ෂා කරපු සසුන ආරක්ෂා කරපු බුදුරජාණන්සේගේ දායාදේ ලෝකයට ලබා දුන්න අය බවට පත් වෙනවා. ඊට යහපත් මිනිසුන් නිර්මාණය කරයි බවට පත් වෙනවා. ඔබ ධර්මයේ පුරුදු කරගත්තොත් ඔබට ඔබේ දරුවන්ට ධර්මයේ දෙන්න පුළුවන්. ඒක තමයි ඔබ කරන ලොකුම දේ. ඊට පස්සේ ඔබේ සේවා ස්ථානයේට ධර්මානුකූල සේවයක් ඔබට සලසන්න පුළුවන්. ඒකට පහදිනවා අනිත් අය. ඒතර එයායි ධර්මයට එනවා. ඒ විදිහටයි ශාසනය ඉස්සරහට ගෙනියන්නේ. එහෙම නැත්නම් ඔබ ධර්මයේ තුල නැතුව ඔබ දහහක වැඩ කළා කෝටියක් බලන් ඉන්නවා. මේක මන්දි මෙහෙම කළා හරියන්නේ නැහැ. මං හෙට එන්නේ 8ට මං 9ට එනවා කියලා. 8ට ඇවිල්ලා මං වැඩ කරන්නේ මං තේ බීලා කාලා හොඳට හිමීන් කරනවා. මිනිස්සු ආවත් පස්සේ එන්න දැන් වැඩ කියනවා. දැන් මිනිස්සු පොලිමේ ඉන්නවා. පස්සේ එන්න මේ අපි වැඩක් හදිසි වැඩක් මේ කියලා ඉන්නවා. එහෙම වෙනවනේ ඔයගොල්ලෝ අතින් නෙමෙයි. එහෙම නේ ලෝකේ තියෙන්නේ. අයින්සක මිනිස්සු පොලිමේ ඉන්නවා. මේ මහත්ය වැඩ පොඩ්ඩ ඉන්න කියලා. අපි මේ වැඩක් කියනවා. සමහර තේ බොනවා. සමහර නිකන් ඉන්නේ. හිතෙන්නේ නැහැ කරන්න. මොකටද ඔවා කරන්න කියලා හිතෙනවා. අපි මේ රුපියල්චරේ පඩි හම්බෙන්නේ. ඒ තුට්ටු දෙකට මහන්සි වෙන්න බෑ කියලා හිතෙනවා. එවනේ හිත. හිතේ ඇයි ඇයි පරාර්ථයට නැමෙන්නේ නැත්තේ? ඇයි ආත්මාර්ථයෙන් ඒක ඔක්කොගේ දෝෂයක්ද? ඒක දෝෂය නෙමෙයි. ඒ මේ කෙලෙස් වල හැටි. රාගදේශ මොහොන ස්වභාවය. ඒ නිසා බුදුරජාණන්සේ පෙන්වන රාගදේශ මොහොස දුරු කරන්න ඕනේ. රාග දේශ මොහ දුරු කරන්න ඕන ඒක මිනිහෙගේ හිත විනාශ කරන එකක්. ඒක දුරු කිරීම පිණිස මඟ පෙන්වන මෙන්න මේ ක්‍රමය අනුගමනය කරන්න මේක දුරු වෙනවා. නැත්තම් දුරු කරන්න බෑ. ওই රාග දේශ මොහ දුරු කරන්න වෙන ක්‍රම නෑ. එක ක්‍රමයයි තියෙන්නේ. මේ ක්‍රමය අනුගමනය කරන්න කියලා ලේසි විදිහට අපට කියලා දෙනවා. ඊටාම පහසු විදිහට ක්‍රමය කියලා දෙනවා. ඒ ක්‍රමය අනුගමනය කරනකොට ගෙවල් යහපත් වෙනවා. බිරිඳ ස්වාමියා යහපත් වෙනවා. ළමයි අම්මා තාත්තා යහපත් වෙනවා. ඥාති හිතමිතුරු යහපත් වෙනවා. සේවා ස්ථාන යහපත් වෙනවා. කුඹුරු වැඩ වේවා, වඩු වැඩ වේවා, ගෙවල් හදන ඒ හැම එකක්ම යහපත් වෙනවා. මිනිසෙක් සුළු වේතනකින් ගොඩාක් වැඩ කරන්න තරම් ආස කරනවා. එහෙම මිනිස්සු ඉන්න ලෝකයක් ලස්සනයිනේ. සුළු වේතනයක් ලබාගෙන ලොකු සේවයක් කරන්න මිනිස්සුන් ස්වභාවයෙන් කැමති නම් ඒ ලෝකයේ සුරපුරයක් නේ. ඒ ලෝකයේ අනාගතයේ මිනිසුන්ට සැප ලැබෙනවද නැද්ද? එහෙම මිනිස්සු හිටි ලංකාව නේද අද? ලං එහේ ලංකාවේ එහෙම වගේ මිනිස්සු හිටියා නේද? හිටපු නිසා නේද අදටත් මහ වැව් වබුණු තියෙන්නේ. නේද? එහෙනම් ධර්මයෙන් තොරව අපි කොච්චර දැඟලුවත් ආයෙම ලෝකයක් හැදෙයිද? දැන් අවුරුද්දෙන් අවුරුද්ද දැඟලුවා මිසුනේ උත්සාහ කරා plan කරා සැලසුම් කරා වුණාද වෙයිද? වෙන්නේ කවදාවත් වෙන්නේ එහෙම වෙයි හොරකම් කරොත්. දැන් වෙන රටවල් කරේකින් දැන් විදේශ ආක්‍රමණ වල මෙහි හොරකම් කරලා හැදුවා. ඒතරකේ බැබලෙනෝගේ පේනවා. ඒතර මිසු හිතනවා මේ මොකද එහි ධර්මයේ නෑ මෙහි ධර්මයේ තිනවා ඒ ධර්මයේ නැතු දියුණුවලා කියලාත් හිතනවා නෑ. ඒ අධර්මයෙන්මයි. අපිට ධර්මයේ තේදී ධර්මයේ පුරුදු කර නැති නිසා දුප්පත් වෙනවා. අධර්මයෙන් පෝසත් වෙන්න පුළුවන් తాවකාලිකව අපායට යනවා. ඒ පෝසත්කම රකින්න තවත් වැඩි කරන්න වෙනවා. දැන් ඒ රටවල් පෝසත්කම රැකගන්න අපිව මුලා කරන්න වෙනවා. අපි රවටන්න වෙනවා. අපිට අපේ ජීවනම බාධා කරන්න වෙනනේ. නොයිකුත් විදිහට. ඒ දිනු රැකගන්න නම්. ඒතර අරගල තියෙනවා. වංචා කරන්න වෙනවා. කපටිකම් කරන්න වෙනවා. නේද? බලන්න ධර්මයේ පමණයි නේද මිනිසුන් සැබෑ මිනිසුන් නිර්මාණය කරන්නේ. ඒ නිසා ධර්මයේ ඉගෙන ගන්න ඔබ හරිම ධර්මයේ ඉගෙන ගන්න. ඒතර ඔබට හොඳ සේවකීන් වෙන්න පුළුවන් ලෝකයට. හොඳ මිනිස් වෙන්න පුළුවන්. හොඳ අම්මලා වෙන්න පුළුවන්. හොඳ තාත්තලා වෙන්න පුළුවන්. හොඳ වැඩ කරන අය බවටපත් වෙන්න පුළුවන්. යහපත් මිනිස් වෙලා අනාගතයේට යම් දෙයක් ලෝකයට තියලා ඉතුරු කරලා මැරෙන්න පුළුවන්. දුගතියෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ මනුස්සයා යහපත් නේද අපි කලින් කතා කර විදිහට පොඩි වේතනකින් ලොකු සේවයක් කරනවා. යහපත් නේද? එහෙම නොකළනම් අද අපි දුප්පත් නේද? නේද? අද බලන්නකො කහ ටිකක ඉන්නේ පිට රටින්නේ. නමුත් තාම හාල් තියනව නේද? නේ? අද පොඩි පොඩි දේවල් ගේන්නේ. ගොඩක් දේ පිට රටින් ගේන්නේ නේ. නමුත් ලංකාවේ තිබුණානේ කලින්. ලංකාවේ හැම ගෙදරකම හැම වත්තකම කනබොඩ දේ සියල්ල තිබුණා. අද අද කොස්ස ඉදලත් පිටරටින්නේ ගේන්නේ. අද අපි අතු ගන්න කොස්ස ඉදලා පාව පිටරටින්නේ ගේන්නේ. ඒතර අපි මුලාවක නේද ඉන්නේ. නමුත් ඉස්සර බලන්නකෝ ඒ කාලේ මිනිසු කරපු දේවල් තාමත් අපි භුක්ති විඳිනවනේ. එහෙනම් ඒ ඒ වගේ යහපත් මිනිසු නිර්මාණය වෙන්න නම් ධර්මයේ තියෙන්න ඕන. ඒ ධර්මානුකූල මිනිසුන් තුල තිබෙන තිබිය යුතු තිබෙන ධර්මතා හතර මොකද්ද? සීලය ආනිසංස කරගෙන සිටීම. ප්‍රඥා උසස් දෙයක් බවට පත් කරගෙන සිටීම. විමුක්තිය සාරය කරගෙන සිටීම. සිහි අධිපති කරගෙන සිටීම. දැන් බලන්න මේ ධර්මතා හතරෙන් යුක්ත මේසෙන් බාසුනේ කෙනෙක් කොයි වගේ වෙන්නේ නැද්ද කියලා. කොච්චර ලස්සන හිතකින් මේ මනුස්සයා ඉන්නේ නැද්ද කියලා. අපේ ගම්වල එහෙම මිසු හිටියේ නැද්ද? අපි දන්න ඉතිහාසෙ හිටියේ නැද්ද? ඔබ දන්න මිසු ඉන්න ඇති ඕන තරම්. ඔබේ අම්මා තාත්තත් එහෙම වෙන්න ඇති. මේ සීලය ආනිසංස කරගත්ත ප්‍රඥාව අධිපති කරගත්ත විමුක්තියයි සාරය කියලා ඒ විමුක්ති සාරය කරගත්ත සිහිය අධිපති කරගත්ත සීල ඔබට ඉන්න ඇති. ගොවිතැන් කුඹුරු කරන අමුඩ ගහගෙන කුඹුරු කරන අය ඔබේ පවුලේ ඉන්න ඇති. ඒ අය හදපු කුඹුර තාමත් ඔබට තියෙනවා ඇති. දැන් ඔබ පුරන් කරගෙන ඇති කුඹුර. නේද? ඉතින් අපි පොතෙන් ඉගෙන ගත්තට ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැත්තේ ඒකයි. පොතෙන් අපි ගොඩාක් විභාග පාස් කරත් අමුඩ ගහගත්ත මිනිස්සු ලැබපු දේ අපට නැහැ. නේ? අපි ධර්මයෙන්ුත් කරන විභාග පාස් වෙන එක නේද? දහම් පාසල් සහතිකයේ පටන් අපි සහතිකයක් පමණයි ඉන්නේ හොයන්නේ. කෝ සීලානිසංශය. සීලමය ආනිසංශය තියෙනවද? අපි ඒ ගැන ඉස්සරහට කතා කරන. ඒතර තේරෙයි ඔබට ඒක තියෙනවද කියලා. සීලමය ආනිසංශයේ යම් තැනක තියෙනවා නම් ඒ gedara බිරිඳ දරුවෝ බිරිඳ ස්වාමියා දරුවෝ දෙමාපියෝ ඊතා සුවසේ ඉන්නවා. යහපත් ඉන්නවා. ඒ වැඩපළ ඒ ඒ කුඹුර පිටි වේවා වැඩ කරන තැන් වේවා ඊතා හොඳින් පවතිනවා. සීලමය ආනිසංශේ. ඒ කියන්නේ ඒවායේ මිනිස්සු පහසුවෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ සීලමය ආනිසංශය ප්‍රඥා උතුම් විදියට ඇති කරගෙන සිටීම විමුක්තිය සාරය විදියට ඇති කරගෙන තිබීම සිහි අධිපති විදියට ඇති කරගෙන තිබීම ශ්‍රාවකයා තුල තිබෙන දෙයක්. ඒ ධර්මතා හතරෙන් යුක්තයි නම් ඔහු ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඔහු අරහත්ත්වයට පත්වීම එහෙම නැත්නම් අනාගාමී තත්ත්වයටපත් වීම වළක්වන්න බෑ. දැන් ඔබට තේරෙනවා මේ ධර්මතා හතරෙන් යුක්ත කෙනා අනාගාමී වෙනව නැත්නම් අරහත්ත්වයටපත් වෙනවා. එහෙනම් මේ ධර්මතා හතර පුරුදු කරමින් හිටියොත් මොනවද වෙන්නේ ආයෙට? එතනින් පහත ප්‍රතිඵලවල තියෙනව නේද? ඈ මොකෝ එකපාරට මිනිසෙක් අරහත් වෙනවද? එකපාරට අනාගාම වෙනවද? එතනින් පහට සද්ධානුසාරී සෝතාපන්න සකදාගාමි ප්‍රතිඵල තියෙනව නේද? එහෙනම් මේ ධර්මතා හතර පුරුදු කරන්න වෑයම් කරන අය ඒ මට්ටම් වල ඉන්නවා. මේ ධර්මතා හතර හොඳින් පවතිනවා නම් ඒ අය තමයි අර ප්‍රතිඵල දෙක අතරින් එකට යන්නේ. මේ ධර්මතා හතරට වනුගගා හරි දඟරලා ඉන්නවා නම් ඔවුන් ඵල රහිත නැහැ. ඒකයි මම මේ ධර්මතා හතර ගැන ඔබට කියන්නේ මේ ධර්මතා හතර ගැන හිත පහදවගෙන මේ ධර්මතා හතර උපදව ගන්න. එතකොට එයා නිෂ්ඵල කෙනෙක් වෙන්නේ නැහැ. ඵල සහිත කෙනෙක්. යමෙක් මේ ධර්මතා හතර සම්පූර්ණත්වයටපත් කරගත්තොත් මේ ධර්මතා හතරෙන් යුක්තව හිටියොත් ඔහු අර ඵල දෙකෙන් එකට කැමති විය යුතුයි. අනාගාමි බව හෝ අරහත්ත්වය කියන එකෙන් එකට කැමති විය යුතුයි. ඉතින් සද්ධාහටපත් නොවුන කෙනා එකට කැමති වෙන්නේ නැහැ නේද? ඈ යමෙක් සද්ධාහටපත් වෙලා නැහැ. එයා කැමති වෙයිද? නැහැ. දැන් ඔබට දෙනවා සද්ධාහටපත් වූ කෙනා. සද්ධානුසාරී කෙනාගෙන් උඩ කෙනයි මේ ධර්මතා පුරුදු කරන්න කියලා. ඈ දැන් මේ ධර්මතා හතර පිළිගත්තොත් එයින්ම උසද්ධානුසාරී. මෙයයි නිවන් මඟ කියලා පිළිගන්නවා නම් එයින්ම සද්ධානුසාරී. ඔහු මේක පුරුදු කරගන්න වෑයම් කරනවා. ඌට සතුටක්. මේ ධර්මතා හතර පුරුදු කරගත්තන් අපි ගොඩ කියලා හිතෙනවා. ඔහු උත්සාහ කරනවා. මේ ධර්ම හතර සම්පූර්ණ කරගන්නවා. ඌට මේ ධර්ම හතර සම්පූර්ණ කරන්න බැරි වුණොත් අපි දුම් කොටසක් හෝ කරගන්න කෙනා හිස් වෙන්නේ නැහැ. සම්පූර්ණ කරගත්ත කෙනා හොඳින් මේවා පවත්වමින් වාසය කරනවා. ඒ සම්පූර්ණ කරගත්ත කෙනා හොඳින් ධර්මතා පවත්වමින් ඉන්න කෙනා අනාගාමී හෝ අරහත් වෙනපත් වෙනවා. නමුත් යම් කෙනෙක් බඩ ගගා දන ගගා වෙහෙස කොහොම හරි අමාරුවෙන් කරගන්න ඉන්නවනේ නේද? දැන් අපි විභාග පාස් කරෙත් සමහරු සමහරු දක්ෂෝ එක පාට පාස් කළා යනවා. සමහරු කොහොම හරි පේල් වෙවි කොහොම හරි ඉඳලා ඉඳලා ඉඳලා පාස් වෙනවනේ. ඒ වගේ ධර්මයක් එහෙමයි ධර්මයේ හැමෝටම එක එක දක්ෂකමට හැමෝටම බෑ. සමහරු ඉක්මනින් කරගන්නවා සමහරු කොහොම හරි අහිංසක උත්සාහයක් ගන්නවා. අන් ඒ වගේ ඕගොල්ලෝ මේ ධර්මයේ හුරු කරගන්න මේ අත්නොහරින වෑයමක්. කම්මැලිකම නැති නැති වෑයමක් ගන්න. ඔබට පුළුවන්. ඔබ පිළිගත යුතුයි මෙයයි මාර්ගය කියලා. මේ මේ මාර්ගයේ විතර දැනගත්තොත් මේක පුරුදු කරගන්න ඔබ අසමත් වෙන්නේ නැහැ. හෙමින් හෝ ඒ ගමන ඔබ යනවා. මේ ධර්මයේ පිළිගත් සැනින් ඔහු සද්ධාවටපත් වෙලා බුද්ධ වචනේ පිළිගන්න කෙනා බවටපත් වෙනවා. ඒ නිසා මේ සීලමය ආනිසංශය ජීවිතේට පමුණව ගත්තොත්, උපදව ගත්තොත් ඔහුට ඔහු තුල ප්‍රඥාව උසස් දේ බවට පත් වෙනවා. ඊළඟට විමුක්ති සාරය ඔහු තුල ඉපදෙනවා. සිහි අධිපති බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්මතා හතර ගැන ඒ විදිහට තේරුම් ගන්න. දැන් මේ අපි අද දැන් ඉගෙන ගන්න සික්ඛානිසංස සූත්‍රයේ කොහොමද තියෙන්නේ සික්ඛානිසංස මිදම් භික්ඛවේ බ්‍රහ්මචරයන් වොසති පඤ්ඤුත්තරං විමුක්තිසාරං සතහදීපතේයං මහණෙනි සීලය ආනිසංස කරගනිමින් ප්‍රඥාව උසස් දේ බවට පත් කරගනිමින් විමුක්තිය සාරේ බවට පත් කරගනිමින් සිහි අධිපති බවට පත් කරගනිමින් බඹසර ජීවිතය පුරුදු කරනු ලබනවා. කතංච භික්කවේ සික්ඛානි සංසං හෝති. මහණෙනි කොපමණකින් කොහොමන කොච්චර ප්‍රමාණයකින් සීලමේ ආනිසංශය පවතිනවාද? දැන් ඔබට වැදගත් නේද? ඈ නේද? කොපමණකින්ද කොච්චරකින්ද කොතෙක්ද මේ සීලමය ආනිසංසය කියන්නේ කොච්චරක්ද කියලයි මේ කියලා දෙන්නේ. ඉද බික්ඛවේ මයා ශාවකානං ආபிසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං බිහිව භාවාය මහණෙනි මේ සීලමය ආනිසංසය කොපමණකින්ද කොච්චරක්ද කුමක්ද කියලයි මේ කියා දෙන්නේ මහණෙනි ශාසනය කෙරෙහි අපහැදුන අයගේ පැහැදීම ඇති කර ගැනීම පිණිස ඇතිවීම පිණිසත් ශාසනය කෙරෙහි පැහැදුන අයගේ පැහැදීම බහුල කර බහුල වීම පිණිසත් ශ්‍රාවකයන් උදෙසා මවිසින් ආபிසමාචාරී ශික්ෂාවන් පනවනු ලැබ තිබෙනවා යතහ යතහ භික්කවේ මයා ශාවකානං ආபிසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අප්පසන්නානං පසාදාය පසන්නානං බිහිව භාවාය මහණෙනි ශාසනය කෙරෙහි අපහැදුනාගේ පැහැදීම ඇති කරවන්නටත් පැහැදුනාගේ පැහැදීම බහුල කරවීම පිණිසත් යම් යම් ආකාරයෙන් මවිසින් ශ්‍රාවකින් උදෙසා ආபிසමාචාරී ශික්ෂාපද පනවනු ලැබ තිබේයිද තථා තථාසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී හෝති අච්චිද්දකාරී අසබලකාරී අකම්මාසකාරී සමාදාය සික්ඛති සික්ඛාපදේසු භාගතුන්ස කොහොමද කියලා දෙන්නේ මහණෙනි අපහැදුන අයගේ පැහැදීම ඇති කරන්නත් පැහැදුන අයගේ පැහැදීම් බහුල කර ගැනීම පිණිසත් ඕ යම් යම් ආකාරකින් ශ්‍රාවකයා උදෙසා මම විසින් ආභිසමාචාරයේ සිල්පද පනවා ඇද්ද ඒ ඒ ආකාරයෙන් ඒ මොකද ඒ ආකාරය කියලා කියන්නේ යම් යම් ආකාරයකින් භාගතුන පනවනෝනේ අන්න ඒ ඒ ආකාරයෙන් ශ්‍රාවකයා විසින් ඒ සිල්පද අඛණ්ඩකාරීව කඩ නොකරමින් අච්චිද්දකාරීව සිදුරු නැති විදිහට ඊළඟට අසබලකාරී කියන්නේ කැළලි නැති විදිහට ඊළඟට අකම්මස්සකාරය කියන්නේ කබර කියලා කියන්නේ. කබර කියලා කියන්නේ අර අපැහැදිලි අප්‍රසන්න ස්වභාවයෙන් යුක්ත දේවල් තියෙනෝනේ. ඒ කබර නැති විදියට සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනු ලබනවා කියලා දේශනා කරනවා. එතකොට ඒ සීලානු සීලමේ ආනිසංසයේ එක ස්වභාවයක්. මොකක්ද මේ සීල ස්වභාවය? ආභිසමාචාරී සීලය. අභිසමාචාරශීලී පනවන්නේ මොකටද? ශාසනය කිරී අපැහැදුණු අයගේ පැහැදීම ඇති කරන්නටත් පැහැදුණු අයගේ පැහැදීම බලවත් කර ගැනීම පිණිසත් බලවත් වීම පිණිසත්. ඒතර බාගතුන් වහන්සේ යම් යම් ආකාරයෙන් පනවනවා ඒවා. ඒ පනවන බාගතුන් වහන්සේ පනවන යම් යම්සේද ඒ ආකාරයෙන් ශ්‍රාවකයා ඒවා ආරක්ෂා කර ගන්න සමාදන් වෙලා අඛණ්ඩ විදිහට සිදුරු නැති විදිහට කැළලි නැති විදිහට කබර නැති විදිහට ඊළඟට භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා පුනච පරම් භික්ඛවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරීකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය ඊළඟට මහණෙනි සියලු දුක් ඊතා හොඳින් ඡේවීම පිණිස මා විසින් ශ්‍රාවකයාට බ්‍රහ්මචාරී ජීවිතේ මූලික වන්නා වූ සිල්පද පනවනු ලබනවා ලැබ තිබෙනවා. දැන් කලින් පැනෙව සිල්පද මොනවද? ආභිසමාචාරී සීලය. දැන් මේ මේ දැන් පනවන පනවත් මොකද්ද කියන්නේ? භ්‍රමචාරී ජීවිතේ මූලික වන සිල්පද. හරි. එතන ආභිසමාචාරී සීලය පැනෙවේ කොමකටද? ශාසනය කෙරෙහි අපහැදුන අය පහදවන්ටත් පැහැදුනාගේ පැහැදීම බලවත් කරන්නත් ආදි බ්‍රහ්මචාරික සීලය පනවන්නේ කොමකටද? ඊතා හොඳින් දුක් ඡේවීම පිණිසයි. බලන්න මේ ධර්මයේනේ. හරි? එතර භාගතුන්සේ යලි දේශනා කරනවා යතහ යතා භික්කවේ මයා ශාවකානං ආදි බ්‍රහ්මචාරිකා සික්ඛා පඤ්ඤත්තා සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයාය මහණෙනි ඊතා හොඳින් දුක්ෂය වීමෙන් පිණිස ශ්‍රාවකයාට මම විසින් Brahmacharyaයට මූලික වන්නා වූ ශික්ෂාපද ඒ ඒ සැටියෙන් දේශනා කරනු ලැබ තිබේද තතහ තතසෝ තස්සහාය තස්සා සික්ඛාය අකණ්ඩකාරී හෝති අච්චිද්දකාරී හෝති අසබලකාරී අසම්මාසකාරී සමාදාය සික්කති සික්ඛාපදේසු මහණෙනි මා විසින් ඒ ඒ සැටියෙන් පනවන ලබන මේ සීල්පද ශ්‍රාවකයා විසින් ඒ ඒ සැටියෙන්ම මම යම් යම්සේද පනවන්නේ ඒ ඒ ආකාරයෙන්ම ශ්‍රාවකයා විසින් අඛණ්ඩකාරී විදියට සිදුරු නැතුව කැළලි නැතුව කබර නැතුව සිල්පද සමාදන් වෙලා ආරක්ෂා කරනු ලබනවා ඒවම් භික්කවේ සික්ඛානි සංසං හෝති මහණෙනි මෙයයි සීලමය ආනිසංසය මෙයයි දැන් ඔබට පේනවා සීලමය ආනිසංසය කුමක්ද කියලා දැන් කියන්නේ සීලමේ ආනිසංශය කියලා අපි සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ මොකද්ද? බඹසර ජීවිතේට එන කෙනාට ලැබෙන දේ. බඹසර ජීවිතේට එන කෙනාට ලැබෙන දේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනාට ලැබෙන දේ. තෙරුවන් සරණ ගිය කෙනාට ලැබෙන දේ. ඇයි අපිට එහෙම එකක් ලැබෙන්නේ? දැන් යම් තැනකට ගියාම යමක් ලැබෙන්නේ ආන් ඒ වගේ. දැන් අපිට තේරෙනවද? ඔබ මඟුල් ගෙදර ගියොත් එහෙම කෑම වේලක් ලැබෙනවා. හ්ම් නෑදෑයෙක් ගියා ළඟට ගියාම කෑම වේලක් තෑග්ගක් ලැබෙනවා. යමෙක් ළඟට ගියාම යමක් ලැබෙනවනේ. ඒ වගේ අපි බුදුරජාණන් වහන්සේ සරණ යනවා. එතකොට අපිට මොකද ලැබෙන්නේ? අන්න සීලය ලැබෙනවා. එතකොට අපි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා අපි සරණ යනවා. ඒකට කියනවා තෙරුවන් සරණ යනවා කියලා. ඒ තෙරුවන් සරණ ගිය කෙනාට ලැබෙන දේ මොකද්ද? සීලය. ඒතර තෙරුවන් සරණ ගිය අප දැන අප ජීවත් යුතුයි ඒ සීලය ආනිසංස කරගෙන. එතකොට ඒ සීලමය ආනිසංසය අපි පිළිගන්න ඕන. ඒ සීලමය ආනිසංසයෙන් යුතුව ජීවත් වෙන්න ඕන. දැන් බලන්න අප ඒ සීලමය ආනිසංසය ඇතුව ජීවත් වෙනවද සීලමය ආනිසංසය බැහැර කරගෙන දින්නේ කියලා බලන්න. ඒ සීලමය ආනිසංසයෙන් යුක්තව දින්නේ අපිට යම් තැනකින් තෑග්ගක් හම්බුනවා. ඒ තෑග්ග අපි විසි කළා දාලාද? තෑග්ග අපි තියන් ඉන්නවා. තෑග්ග පරිහරණය කරනවා. කියලා අපි බලන්න ඕන. දැන් මේ සීලමය ආනිසංසය පවතිනවද? සීලමය ආනිසංසයෙන් යුක්තයිද අපේ ජීවිත කියලා බලන්න ඕන. ඒ සීලමය ආනිසංශය දැන් කුමක්ද කියලා අපි ඉගෙන ගත්තා නේද? භාගතුන් වහන්සේ සිල්පද දෙයාකාරක සීලයන් පනවනවා. ආභිසමාචාරී සීලය පනවනවා. ඒ ශ්‍රාවක ඒ අපහැදුනාගේ පැහැදීම ඇති කරන්නත් පැහැදුනාගේ පැහැදීම් බහුල කරන්නත් ඊළඟට Brahmachari ජීවිතේ මූලික වෙන සිල්පද පනවනවා. ඒවා මොනවද? ඊටාම හොඳින් දුක්ෂේ වෙන්න. හරි? එතකොට මේ දෙයාකාරීම සීලය භාගතුන් වහන්සේ ඒ විදිහට පනවනවා. යම් යම් ආකාරයෙන් පනවනවා. ඒතර යම් යම් ආකාරයෙන් පනවන සීල්පද ඒ ආකාරයෙන් ශ්‍රාවකයා අඛණ්ඩකාරීව සිදුරු නැතුව කැළලි නැතුව කබර නැතුව පුරුදු කරනවා සමාදන් වෙලා පුරුදු කරනවා. ඒක තමයි සීලමය ආනිසංශය කියලා කියන්නේ. ඒතර අපි බලනවා අපේ ජීවිතේ මේ ස්වභාවය තියෙනවා. භාගතුන් වහන්සේ පෙනු මේ අபிසමාර්චාරී සීලයත් ආදි බ්‍රහ්මචාරික සීලයත් අකණ්ඩව සිදුරු නැතුව කබර නැතුව කැළලි නැතුව කබර නැතුව සමාදන් වෙලා පුරුදු කිරීම අප ජීවිතය තුළ තියෙනවද? එහෙම තියෙනවා නම් අප සීලමය ආනිසංසයෙන් යුක්තයි. සීල ආනිසංසයෙන් යුක්තයි. එහෙම ඒ සීලානිසංසයෙන් යුක්තයි නම් අප තුළ ප්‍රඥාව උසස් දේ බවට පත්වීම වළක්වන්න කාටවත් බෑ. ඒතර පිං මන්දී ඔක්කොම කතන්දර බවට පත් වෙනවා. ද අපිට හිතන පින් නෑ සමාජ ප්‍රශ්න, අධ්‍යාපනයේ මදි, භාෂාව දන්නේ භාෂා ප්‍රශ්න කොච්චරද නේ? ව්‍යාකරණ දන්නේ භාෂාව දන්නේ අක්ෂර දන්නේ උච්චාරණය දන්නේ අර්බුද ගොනන්නේ ධර්ම පුරුදු කරන්න කියලා හිතපුවා. ඔය මොකුත් හිතිනවද මේක මේ විදිහට බලපුවා. ඔක්කොම බොරු බවට පත් වෙනවනේ. ඔක්කොම බොරු. ඒ ඇවිල්ලා අර රවුම් පාරෙන් ගියාම කොහෙද හොයාගන්න බැරි වුණානේ කියලා කැරකෙන අය. කෙලින් පාරේ ගියාම පේනවා යනකොටම. රවුම් පාර ගිහිල්ලා කොච්චර කැරගුණත් හොයාගන්න බෑ නේද? කැරකි කැරකි ඉන්න හොයාගන්න බෑ කෝ නෑ නේ කියනවා. කෙලින් ගියාම මූණටම පේනවා. හ්ම්? දැන් බලන්න මේ සීලමය ආනිසංශයට පැමිණුණොත් ප්‍රඥාව උසස් දේ බවට පත් වී තිබෙයිද නැද්ද කියලා තේරුම් ගන්න ඕන. දැන් සීලමය ආනිසංසය මොකක්ද කියලා අපිට තේරුණානේ. අපි බුදුරජාන් වහන්සේ සරණ ගියා නම් අපිට දෙයාකාරික සීලයෙන් ලැබෙනවා. මොනෝද දෙයාකාරික සීලය? එක තමයි ආභිසමාචාරී සීලය බුදුරජාන් වහන්සේ අපට ලැබෙනවා. ආදි බ්‍රහ්මචාරික සීලය ලැබෙනවා. ආභිසමාචාරී සීලය අපහැදුනාගේ පැහැදීම ඇති කරනත් පැහැදුනාගේ පැහැදීම බලවත් කරනත් හේතු වෙනවා. ආදි බ්‍රහ්මචාරික සීලය දුක්ෂය වෙන්න හේතු වෙනවා. එතකොට භාගතුන් වහන්සේ පෙන්වනවා මේ ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි ආදි බ්‍රහ්මචාරීක සීලය සම්පූර්ණ කරගන්න බෑ වෙන්නේ. ඒක වෙන්නේ නෑ. ආභිසමාචාරී සීලය කියලා කියන්නේ වත්පිළිවෙත් කිරීමෙන් උපදින සංවරභාවයට. වත්පිළිවෙත් කිරීමෙන් වත්පිළිවෙත් කිරීමෙන් සංවර බවක් ඇති වෙනවා. සංවර බව ඇති වෙනවා කියපුවා ඔබ හිත ඔබ තේරුම් ගන්න කායික වාචික මානසික සංවර බව. කලබල නොවෙන, අවිස්සෙන්නේ නැති ඒ ස්වභාවය. ඒතර ඔබට තේරෙනවද කායික වාචික මානසික සංවර බවක් ගැන කතා කරනකොට ඔබට තේරෙන්න ඕන නූපන්න කුසල් නූපදවන උපන්න කුසල් ඔව් බලවත් නොවි තියෙන ස්වභාවයක් නේද එතන කායික මානසික වාචික අසංවර බවක් නම් නූපන්න කුසල් ඉපදිලා උපන්න කුසල් බලවත් වෙන ස්වභාවයක් නේද ආ එහෙම තේරුම් ගන්න එහෙනම් ආභිසමාචාරී සීලය පුරුදු කරනකොට එතනදී අර නූපන්න කුසල් නූපදවන උපන්න කුසල යටපත් වෙන ස්වභාවය ඇති වෙනවා. ඒ නිසා තමයි ආභිසමාචාරී සීලය සම්පූර්ණ නොවි ආදි බ්‍රහ්මචර්ය සීලය සම්පූර්ණ කරගන්න බෑ. මක්නිසාද ඒ සීලය සම්පූර්ණ වෙන්න නම් අර කැළඹුණු සිත නැති වෙන්න ඕන. රාගදේශ මොලින් කැළඹෙන සිතක් තිබුණොත් සිල්පද රැකගන්න බෑ. පැහැදිලිද? ඒතර ආභිසමාචාරී සීල කියන්නේ වත් පිළිවෙත් කිරීමෙන් උපදින සංවර බව කියලා මතක තියාගන්න. ආදි බ්‍රහ්මචාරීක සීලය කියලා කියන්නේ සිල්පද අපි සමාදන් වෙන සිල්පද තියෙන්නේ. දැන් උපාසක උපාසිකාවන්ට නම් පංච සීලයේ තියෙනවා නිති පංච සීලය. පොහොයට අට සීලය රහතුන් වහන්සේලා අනුගමනය කරමින් ආරක්ෂා කිරීම. ඒතර ඒක ඔබේ ආදි බ්‍රහ්මචාරීක සීලය. භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒක ආදි භ්‍රමචාරික සීලය. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ භ්‍රමචාරීට මුල් වෙන සිල්පද ගොඩක් තියෙනවා. ඒ සීලය මුළුමනින්ම ඒ තුල අපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීම පිණිසත් පැහැදුණාගේ පැහැදීම බලවත් කිරීම පිණිසත් වන සිල්පද තියෙනවා. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට පනවන සේකියා වගේ සිල්පද ගත්තොත් ඒවයි මුළුමනින්ම තියෙන්නේ අපැහැදුණාගේ පැහැදීම ඇති කරනත් පැහැදුණාගේ පැහැදීම් බලවත් කිරීම පිණිසත් වෙන සිල්පද තමයි සේකියා පදවල වගේ තියෙන්නේ. නමුත් මූලික සිල්පද ගත්තොත් ඒ සියල්ල භ්‍රමචාරී ජීවිතේ මූලික වෙන. උපාසක උපාසිකාවන්ගේ පංච සීලය, අට සීලය මුළුමනින් භ්‍රමචාරී ආදි භ්‍රමචාරීක සීලයට සම්බන්ධයි. ඒ කියන්නේ දුක්ෂය වීම පිණිසවන සීලය. එතකොට වත්පිළිවෙත් විදිහට පනවන දේ අபிසමාචාරික සීලය ඒක පනවන්නේ අපහැදුනාගේ පැහැදීම ඇති කරන්නත් පැහැදුනාගේ පැහැදින් බලවත් කරන්නත්. නමුත් ඒ සීලය පුරුදු කිරීම තුළ ඒ මගින් සිතේ සංවරකම කායික වාචික මානසික සංවරකම ඇති වෙනවා. රාග දේශ මොහ තුනී වෙනවා. එයින් තමයි ආදි භ්‍රමචාරීක සීලය ආරක්ෂා වෙන්නේ. පැහැදිලිද? එතකොට භික්ෂුන් වහන්සේලා උදෙසා බුදුරජාන් වහන්සේ ආභිසමාචාරී සීලය සිල්පද එහෙම නැත්නම් යම් යම් විදි වලින් පනවන. දැන් කියන්නේ මොකද? බලන්න මේ පෙන්වන්නේ කොහොමද? යතහ යතහ භික්කවේ මායාසාවකානං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා. ඒ කියන්නේ භාගතුන් වහන්සේ යම් යම් ආකාර වලින් ආභිසමාචාරී සීලය පනවනවා. එතකොට ඒක ඇතම් විට සේකියා විදිහට පනවලා තියෙනවා. ඊළඟට වත්පිළිවෙත් විදිහට වත්තං කන්දේ තුල. ඊට පස්සේ අනු සිල්පද තව තියෙනවා මේ කුඩා ශික්ෂා පද විදිහට තියෙනවා ගොඩාක් තියෙනවා. ඒ මේ ආභිසමාචාර ශීලයට අයිති ඒවා. ඒතර වත් පිළිවෙත් විදිහට භික්ෂුන් වහන්සේලා උදෙසා ගොඩාක් පනවනවා. ඒතර වත් පිළිවෙත් කියලා කියන්නේ මොකක්ද? Taman සමග එකට ඉන්නාගේ සුව පහසුව පිණිස දෛනිකව කළ යුතු කටයුතු. ඒව තමයි වත් පිළිවෙත් කියන්නේ. ඒතර භික්ෂුන් වහන්සේලාට පනවනවා ඔව් ඒ විදිහේ වත් පිළිවෙත් ගොඩාක් පනවනවා. ඒතර විහාරේ විහාරයකට ආගන්තුකව එන භික්ෂූන් ඉන්නවා උපාසකයන් ඉන්න පුළුවන්. ඒ අයගේ පහසුව වෙනුවෙන් ඒ නේවාසික ඉන්න භික්ෂූන් කරන්න ඕන දේවල් තියෙනවා. ඒකට කියනවා ආගන්තුක වත. ආගන්තුක විදිහට එන අයගේ පහසුව වෙනුවෙන් අභ්‍යන්තරයේ එහෙම නැත්නම් නේවාසික ඉන්න අය කරන්න ඕන දේවල් තියෙනවා. ඒව භාගතුන්ස පනවනවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න අකුරක් නැර පනවනවා. ඔගොල්ලෝ දැක්කොත් ඔයගලන්ට හරි පුදුම හිතෙයි. අකුරෙන් අකුර අකුරේ මේ කියන්නේ යතා යතා මායා කියලා. මේ බලන්න කොහොමද කියන්නේ? යතා යතා භික්කවේ මයා ශාවකාණං ආபிසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා. මහණෙනි යම් යම් ආකාරයෙන් මම විසින් ශ්‍රාවකයන්ට ආபிසමාචාරී සීලේ පණවන ලබනවා. යම් යම් ආකාරයෙන් පණවනවා. විවිධ විදිහට පණවනවා. ඒතර ශ්‍රාවකයා ඒ ආකාරයෙන් ඒ සීලයන් ආරක්ෂා කරගත යුතුයි. එතකොට ඔබ හිතන්න පුළුවන් භාගතුන් වහන්සේ අපට එහෙම දෙයක් පනවලා නැහැ නේ කියලා. නේද? දැන් ආගන්තුක වත කියලා භික්ෂුන්ව පනවනවා. ආගන්තුක වශයෙන් එන අයට මේ විදිහට සංග්‍රහ කරන්න ඕන. ඊට පස්සේ නේවාසිකව ඉන්න අයට ඒ නේවාසික අයටත් සලකන්න ඕන. ඒ අයගේ කටයුතු වලට උපකාර වෙන දේවල් තියෙනවා. ඊළඟට ඒ ආවාස පිරිසුදු කර ගැනීම ගැන මකුළු දැල් කැඩීම, අතුපතු ගෑම, ඒ බහණ්ඩ පිරිසුදු කිරීම ආදි දේවල් මේ විදිහට කරන්නේ මේ විදිහට කළ යුතුයි කියලා පනවනවා. ඒවා තියෙනවා දේශනාව. ඊළඟට වැසිකිලි සෝදන්නේ මෙහිමයි, වතුර ගේන්නේ මෙහිමයි, දානශාලාවේ පිරිසිදු කරගන්නේ මෙහෙමයි. මුළු තැන්ගේ ඒ වගේ දේවල් වල පිරිසිදු කිරීම මෙහෙමයි කරන්නේ. මේ විදිහට පනවනවා. එතකොට ඒවා වත විදිහටයි කියන්නේ. වත්තක් හන්දේ කියලා දහම් කොටාසක ඒ දේවල් තියෙනවා. ඒතර ඒ වත භික්ෂුන් නිසා පනවනවා මේ වත කළ යුතුයි. මේ වත සම්පූර්ණ වීමෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ කියලා භාගතුන්ස පනවනවා. ඒතර සීලය සම්පූර්ණ නොවි නිවන් මාර්ගට එනවද? සීලමේ ආනිසංශය ඇති වෙනවද? සීලමේ ආනිසංශය ඇති වෙන්න නම් සීලය සම්පූර්ණ වෙන්න ඕන. එතකොට සීලය සම්පූර්ණ වීම පිණිස වත සම්පූර්ණ වෙන්න ඕන. එතකොට බලන්න ඒ වත සම්පූර්ණ වීම පිණිස ඒ වතට අයිති දේවල් කරන්න ඕන. එයින් වත සම්පූර්ණ වෙනවා. එතකොට මේ වත තුල තියෙන්නේ මොනවද? දානශාලාවේ කටයුතු තියෙනවා. පිරිසුදු කිරීම, දානේ වළඳන විදිය, දානශාලාවේ වාඩි වෙන පිළිවෙල, මේ වාඩි වෙන පිළිවෙල, වාඩි වෙන විදිය ඊට පස්සේ දානේ පිළිගන්න විදිය, දානේ වළඳන විදිය, ඒ ඔක්කොම තියෙනවා. දානේ අන්නන විදිය, දානේ අනලා කටට කොහොමද ඒවා ගන්න? ඒවා පවා තියෙනවා. ඒවා පවා පනවලද මෙහෙමයි කරන්න කියලා. ඒ සියල්ලක්ම කුමක් මිනිසද? අපැහැදුණු අයගේ පැහැදීම ඇති කරන්නටත් පැහැදුණගේ පැහැදීම බලවත් කරන්නටත් අද අද වෙනකොට භික්ෂුන් වහන්සේලා ඒ වත් පිළිවෙත් කරනවා. දැන් බලන්න දානශාලාවක භික්ෂුන් දානේ වළඳනකොට ඒ ඒ දෙස බලන් ඉන්න අය සමාජයේ වෙනත් අය කෑම කනවට වඩා වෙනසක් දකින්නව නේද? මිනිස්සු පහදිනව නේද? භික්ෂුන් දානෙට වඩින විදිය, දානශාලාවේ වාඩි වෙන විදිය, දානේ පිළිගන්න විදිය, දානේ වළඳන විදිය, ඒ සියල්ලක් ගැනම මිනිස්සු පහදිනව නැද්ද? පහදිනවා. යමෙක් අපහැදිලා හිටියනම් එයා ඒවා දැක්කම පහදිනව නේද? එහෙනම් ඔබට තේරෙනවද භික්ෂූන්ගේ දැන් බලන්න ඊළඟට භික්ෂූන්ගේ සේනාසන වලට ගියාම ලස්සන අතු ගාලා තියෙනවා. හ්ම් මකුළු දැල් කඩලා ලස් පිළිවෙලට තියෙනවා පේනවද? එතකොට පැහැදුණු කෙනා අපැහැදුණු කෙනා පහදිනව නේද? පැහැදුණු කෙනා තවත් බලවත් වෙනව නේද? පැහැදීම. එහෙනම් අන්නේ පැහැදීම බලවත් වීම පිණිස අපැහැදුණු කෙනාගේ පහදීම පිණිසත් පැහැදුණු කෙනාගේ පැහැදීම බලවත් වීම පිණිසත් ඒ සිල්පද භාගතුන්ස පනවලා තියෙනවා. අද වෙනකොටත් භික්ෂුන් ඒකවා හැකි පමණින් අනුගමනය කරනවා. එතකොට මේ බුද්ධ වචනයට අනුවයි ඒ කටයුතු කරන්නේ. එතකොට ඒ සිල්පද හොඳින් ආරක්ෂා වුණොත් තමයි සික්ඛානිසංසය එහෙම නැත්නම් සීලමේ ආනිසංසය ඉපදෙන්නේ. ඊළඟට ඒ ආபிසමාචාරී සීල් සම්පූර්ණ වුණොත් තමයි ආදි භ්‍රමචාරික සීලය සම්පූර්ණ අතරපත් වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වත් පිළිවෙත් ආදී කරනකොට මෛත්‍රී සහගතව කරන්න ඕන. මෛත්‍රී සහගතව කායික ක්‍රියා, වාචසික ක්‍රියා, මානසික ක්‍රියා පවත්වන්න ඕන. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අතුපතු ගෑවත් අතුපතු ගෑම වෙයි. හිත ගැටෙන්න පුළුවන් වෙන්න පුළුවන් නේද? එහෙනම් අපි ඒ ක්‍රියාවත් පුරුදු වෙන්න ඕන. ඒ ක්‍රියාව කරද්දී සිත යහපත් කරගන්න ඕන. දැන් අපි හිතමු යම් යම් වැඩ කරනවා, කටයුතු කරනවා, කරනකොට අමනාපකම් එනවා. හිතේ කිලිටිත් එනවා. එතකොට හිත කිලිටි වෙනකොට ඒ කිලිටි වලින් නිසා රාග දේශ මොහම නේද බලවත් වෙන්නේ. ඒ රාග දේශ මොහම බලවත් වුණොත් එහෙම සිල්පද මොකද වෙන්නේ? සිල්පද බින්දිනවා. ඒ නිසා තමයි මේ Brahmacharya මේ ආභිසමාචාරයේ සීලය සම්පූර්ණ නොවුනොත් සිල්පද ආරක්ෂා වෙන්නේ නැහැ. ඒකයි වත්පිළිවෙත් සම්පූර්ණ වීමෙන් සිල් ආරක්ෂා සිල් සම්පූර්ණ වෙනවා කියලා කියන්නේ. ඒතර වත්පිළිවෙත් සම්පූර්ණ වුණොත් රාගදේශ මොහොයි බලවත් වෙලා නැහැ තුනී වෙලා. රාගදේශ මොහ තුනී වෙනකොට සිල්පද රැක ගන්න පුළුවන්. සිල්පද ආරක්ෂා වෙනවා. ඒතර සීලය සම්පූර්ණයි. පැහැදිලිද? එතකොට භික්ෂුන් වහන්සේලාට එබඳු පහසුවක්, එබඳු අනුග්‍රහයක් බුදුරජාන් වහන්සේ විසින් සලසා තිබෙනවා. එතකොට උපාසක උපාසිකාවන්ට කොහොමද සීලය සම්පූර්ණ වෙන්නේ? ඒ අයගේ මේ සීලමය ආනිසංශය කොහොමද? ඒ අයටත් ඒ විදිහම තමයි. ඒ අයටත් gedara durata ආගන්තුක මිනිසු එනවා නේද? අපිටම ගෙදර දොර වාසය කරන කට්ටිය නෝ දැන් උපාස දැන් භික්ෂූන් ඉන්නේ ආරණ්‍යයක නැත්තම් පන්සලක වගේනේ නේද උපාසික උපාසිකන් ගත්තොත් එහෙම ගෙදරක ඉන්න පුළුවන් කාර්යාලයක ඉන්න පුළුවන් වැඩපොලක ඉන්න පුළුවන් එහෙම නැත්තම් කර්මාන්තශාලාවක ඉන්න පුළුවන් හ්ම් නේද ඒ හැමතැනම එක එක තැන්වල ඉන්නවා. ඒතර ඒ අය කොහොමද මේවත්? ඒ අය කොහොමද ආභිසමාචාරී සීලය කරන්නේ? ඈ? එතනටත් ආගන්තුක වෙනවා. නේද? අපි දු ගෙදරකට එනවා ආගන්තුක වෙනවා. එක්ක හිඟන්නෙක් එන්න පුළුවන් නැත්නම් නෑදෑයෙක් එන්න පුළුවන් යාළුවෙක් එන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගෙදෙට්ට ආගන්තුක කෙනෙක් එනවා. එහෙම නැත්නම් ගෙදරම කෙනෙක් පිට ගිහිල්ලා ආපහු එනවා. නේද? එතකොට අපි තුන් ඔෆිස් එකක වැඩ කරන මහත් එක්ක ඉන්නවා. එතෙන්ද එනෝ නේද ආගන්තුක කට්ටිය. කාර්යාල නිලධාරියෙක් කියන්නකෝ. එයා ළඟට එනවා සේවය ගන්න මිනිස්සු. ඒ ආගන්තුක අය. නේද? එතන ගෙදර ඉන්නකොට යම් කෙනෙක් ගෙදරින් පිටින් ගෙදරට આવොත් එයා උදෙසා එයාගේ සුවපහසු පිණිස කටයුතු කරන්න පුළුවන් නම් එතන ආගන්තුක වත ඉටු කරා වෙනවා. අපිට කාර්යාලයක වැඩ කරන මහත්තයෙක් ඉන්නවා. එයා හැම්බෙන්න මිනිස් වෙනවා වැඩක් කරගන්න. ඒ මනුස්සයාගේ සුවපහසු වෙනින් මේ කටයුත්ත කරලා දෙනවා නම් ආගන්තුක වත ඉටු කරා වෙනවා. ඒ මහ ඒ මනුස්සයාට කලට වෙලාවට ඒ මනුස්සයා සතුටු වෙන විදිහට වැඩේ කළ දුන්නා නම් ඒ මනුස්සයා සතුටු වෙනව නේද? ඒ මනුස්සයා රස්තියාදු නොවන විදිහට ඊතා ඉක්මනින් හොඳින් මේ කටයුතු කරන ඒ මනුස්සයා පහදිනවද නැද්ද? පහදිනවා. දැක්කද අපහැදුන අය පහදිනවා කියන දේ තේරුණාද? අපි හිතමු මෙන්න මිනිස්සුන්ට ආරංචිගෙන ඔය කාර්යාලේ නම් හරියන්නේ නැහැ කිසි වැඩක් කරගන්න බැ වෙලාවට රස්තියාදුමයි කියලා ආරංචියක් එනවා. ඕම් වැඩක් කරගන්න කෙනෙකුට ඒ ආරංචි එනවා. ඒ මාසෙ ඉතින් කරගන්න දෙයක්වත් නැහැ, නොගිහිල්ලත් බෑ, කරගන්නත් ඕනේ. පීඩාවෙන් යනවා. ඒ කියන්නේ අපහැදීමෙන් යන්නේ දැන්. ඇයි අපහැදුන ආරංචි තියෙනවා. අපහැදීමෙන් යනවා. යනකොට එතන හොඳ මහත්තයෙක් ඉඳලා ආ එන්න එන්න කොහින්දන්ද ආවේ? මොකද්ද කටයුතු කරගන්න ඕන? මම පොඩ වාඩි වෙන්නකෝ. කොහෙන්ද මං කරලා දෙන්නම්. කියලා ඉක්මනින් කරලා දෙනවා. එතකොට අර එයාගේ තිබ්බ අපහැදී වෙන මොකද වෙන්නේ? නැති වෙනවා. දැක්කද අපහැදුන කට්ටිය පහදින හැටි. නේද? ඊළඟට දැන් මේ අපි තුන් පැහැදිලිම ඉන්න කෙනෙක් ඉන්නවා. හොඳකුත් දන්නවා. හොඳ හොඳයි හොඳ කාර්යක්ෂම කාන්තරුවක්. හොඳට වැඩ කරනවා. කියලා පොඩි ආරංචියකුත් තියෙනවා. නෑ හොඳයි වගේ මං නම් අහලා තියෙන ගිය කට්ටියත් කිව්වා හොඳයි වගේ. මේ නෑ බය නැතුව ගිහිල්ලා යනවා කියලා යනවා. ඉතින් ගියාම ඇත්තටම කිව්වා වගේ දොරෙන් දැක්කම බොහොම පිළිගන්න නෝටිස් එකක් තියෙනවා ගහලා සාදරයෙන් පිළිගන්නු කියලා ගහලා තිනවා ආයුබෝවන් කියලා ගහලා තිනවා ආයෙන්ද කියලා කතා කරනවා වාඩි වෙන දෙනවා ඉක්මනින් කරලා දෙනවා අපි දුමු මේ පේන කෙනෙක් නැත්නම් අහුවෙන්න මං ගිහින් මේක හදලා ගේන්නම් ආ මන් ලොකු මහත්තයලා අසං කළා. එයාම ගිහින් අසං කළා දෙනවා. එහෙම කෙරිනව නේද? එහෙම නැත්තම් ඉන්නකො මේ පියන කෙනෙක් නැහැනේ. පොඩ්ඩේ ඉන්නවා මං එනකන් ඉන්නවා ෆයිල් එක දානවා. එන පොඩ්ඩේ ඉන්නවා මං තේකක් බිලන් එයා යනවා. එහෙම නැත්තම් අර විදිහට බලන්න කෙනෙක් හිටියොත් එහෙම පොඩ්ඩේ ඉන්නවා මේ කවුරුත් මේ කෙනෙක් නැහැ. මේ ඉන්න මං ගිහිල්ලා අසං කළා කියනවා. පොඩ්ඩේ ඉන්න. කියලා එයාම ගිහිල්ලා ලොකු මහතෙන් අසන අරන් එනක් දෙනවා. එතකොට බලන්න දතර අපැහැදුණු කට්ටියගේ පැහැදීමත් පැහැදුණු කට්ටියගේ පැහැදීම් බහුල වීමත් වෙනවද නැද්ද? ආන්න බලන්න වත කියන එක. නේද? ඒතර වත කියන එක කාර්යාලයේ තියෙනව නේද? අන්න ඒක. ඒක ආගන්තුක වත. ආගන්තුක වශයෙන් තමන් ළඟට එන කෙනාට පහසු ඇති කරනවා. ඒතර අම්මා අම්මටත් පුළුවන් ඒක කරන. අපි දැන් ළමයා ඉස්කෝලේ යරලා එනවා ගෙදර. එනකොටම බෑග් එක අරගෙන ළමයාට මූණකට හොද ගන්න දීලා ඔළුව අත ගාලා නේද? ආගන්තුක වත. අම්මකද මොකද තාම මොකද කරේ මෙච්චර බස් එකක් ගියා අනිත් ළමයි ඇවිල්ලත් ඉවරයි. තමුසේ කොහෙද ගියේ? කිව්වොත් එහෙම වෙන්නේ කොයිකද? දෙවෙනි එකනේ වෙන්නේ. දැන් බලන්න අපි ධර්මයේ කියලා මොකද්ද කරන්නේ? සමාහට භාවනා කරන අම්මා. ළමයා එනකොට කඩම් පනිනවා. කොහෙද ළමයා මෙච්ච වෙලා ගියේ? බලන ওই බෑග් එකේදී බලන කොණ්ඩේ හැටි ඇඳුම හැටි බලන මම මේවා හොදන්න ඕන. කොහොම කොච්චර කල් මේවා කියන්නද? තාම ඉගෙනගෙන නැද්ද කියලා කියවනේ. ඈ අපි දු මඩ ගාගෙන ළමයා එනවා ගවුමත් ඉරාගෙන. එන්න මගේ පුතේ මේ බලන්න පොඩ්ඩක් හදාගන්න. කිලිටි වෙලා නේද? ඉන්න මං හොදලා දෙන්න. ගිල මූණ හොද ගන්න. බඩගිනිද? කියලා ළමයි තුරුළු කරගෙන උදව් කරන අම්මලා තිනවා නේද? කොයිකද වඩා හොඳ? දැක්කද ධර්මයයි අධර්මයයි දෙකක්. එතන මේකට භාෂාව දැනම ඕනද? පාලි දැනගන්න ඕනද මේ ටික කරන්න? ව්‍යාකරණ ඕනද? උච්චාරණය හොඳට ඕනද? එහෙනම් මේ ධර්මයේ ඉගෙන ගන්න බාධායි කියලා හිතන දේ භාෂා ඥානයේ නැතිකමද මේ ඇත්ත ධර්මයේ නොදන්නකමද? හරි මොකද්ද කියලා නොදන්නකම නේද? දැන් ඔබ හිතන්න බලන්න අපි අහලා තිනවා දඹදිව හිටපු කෝටි සංඛ්‍යාත මිනිස්සු ධර්ම අවබෝධ කළා කියලා. ඒ අය pāli භාෂාව පරතරට ගිහිල්ලා ව්‍යාකරණ කියන ඒගොල්ලන්ගේ භාෂාව තමයි. ව්‍යාකරණ දැනුමින් පරතරට ගිහිල්ලා මතක ශක්තිය තියෙන මහා ප්‍රඥයෝද නෑ එතන හිටියේ කුඹුරු කොටන අය කූලි වැඩ කරන කට්ටිය සේවකයෝ ඇඳුමක් නෑ හරියට දූවිලි බැනිච්ච මිනිස්සු ඒ මිනිස්සු වතපිලිවෙත දැනගත්තා භාගතුන් වහන්සේගේ ධර්මයෙන් එයා දැනගත්තා ඒක ඊට පස්සේ ඒගොල්ලෝ ඒක ඒ විදිහට අනුගමනය කළා ශ්‍රාවකත්වයටපත් වුණා ලංකාවෙත් එහෙමයි ලංකාවෙත් මිනිස්සු මෙය වත කියලා දැනගත්තා මෙයයි ධර්මය කියලා දැනගත්තා ඊට පස්සේ බාස්ලද කුඹුරු කොටනායද ඒ සියලු දෙනා ඒක අනුගමනය කරා. එයා ශ්‍රාවකයෝ වුණා. ඊට පස්සේ ඒගොල්ලෝගේ සේවය කලින්ට වඩා කාර්යක්ෂමයි. දැන් අර බලන්නකෝ අර මේ රජ්ජුමාලා නේද? ගුටි බැට කකා හිටියා දුක් විඳා එල්ලිලා මැරෙන්න කියලා ගියා. විඳින්න බැරුව නේද? අන්තිම ශ්‍රාවකයක් වුණා, ශ්‍රාවිකාවක් වුණා. ඊට පස්සේ එයා ආයෙ මැරෙන්න ගියේ නෑනේ. ගුටි කැවත් කමන්නේ එයා වැඩ කරන්නේ නැති. මොකද ඒක ප්‍රශ්නයක් නෙමෙයි ශ්‍රාවකයෙකුට. එයාට තියෙන පරිත්‍යාගශීලී බව. ත්‍යාගශීලී බව. නේද? ඒ නිසා බලන්න ඔබට ඔබේ සීලය සම්පූර්ණ වීම පිණිස ඔබේ සීලයට අයිති ඔබට බුදුරජාන් වහන්සේ සරණ යාමෙන් ලැබුණ ආභිසමාචාරී සීලය කියන සිල් කොටස කොතෙක් සම්පූර්ණ වෙනවද කියලා බලන්න. ඒ සීලමය ආනිසංශය ඔබ තුල තියෙනවද කියලා බලන්න. ඔබ ආගන්තුක ඔබේ ගෙදෙට්ට එන කෙනාට කොහොමද සලකන්නේ? ඔබේ ළමයා ආගන්තුක වෙනවා. ගෙදරට පිට ගිහින් ඉස්කෝලේ ගිහිල්ලා හරි පන්ති ගිහිල්ලා හරි ටවුමට ගිහිල්ලා එනවා. ඔබ කොහොමද පිළිගන්නේ? ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ වැඩට ගිහිල්ලා හරි එනවා. අම්මා තාත්තා එනවා. ආගන්තුක වෙනවා. හිඟන්නෙක් එනවා ගෙදෙට්ට. කොහොමද කරන්නේ? ඒ ආගන්තුක වත කොහොමද කරන්නේ කියලා බලන්න. ඊළඟට ඔබ කාර්යාලයේ වැඩ කරන කෙනෙක් නම් යම් කර්මාන්තාලයක වැඩ කරන කෙනෙක් නම් ආයතන ප්‍රධානියෙක් නම් ඒ හැමතැනකම ඔබ මුණ ගැහෙන්න එන අය ඉන්නවා. සේවය ලබා ගන්න වේවා එහෙම නැත්නම් නිලධාරින් වේවා මිනිස් වේවා ඔබ ළඟට එනවා. කොහොමද ඔබ එයාගේ පහසුව පිණිස කටයුතු කරන්නේ කොහොමද කියලා බලන්න. ඊළඟට ඒ Taman සමග එකට ඉන්න අය නේවාසිකව ඉන්න අයගේ පහසුව පිණිස දැන් ගෙදරක නම් ගෙදරක ඉන්න අය එයාගේ පහසුව පිණිස අතුපතු ගන්න ඕන දැන් අතු ගන්න තියෙනවනේ මකුළු දැල් කඩන්න ඕන, දුවිලි පීන්න ඕන, ඇඳන් සුද්ධ කරන්න ඕන, කාමර සුද්ධ කරන්න තියෙනවා. ගෙදරක කොච්චර වැඩද නේ? එලි පහලේ මල් පාත සුද්ධ කරන්න තියෙනවා, පාර සුද්ධ කරන්න තියෙනවා. වහලවල තෙමෙන තැන් හදන්නද කෙරවලක් නැති වැඩ ගෙවල තියෙනවනේ. ඒවක් ගෙදර වත. ඒක වත. ඒක වත් ඒක ඒක වෙන්නේ අනිත්‍යගේ පහසු පිණිස කළ යුතු දේවල්. gedara inna age පහසු පිණිස කළ යුතු දේවල්. ඊළඟට වැසිකිලි කැසිකිලි පිරිසිදු කරන්න තියෙනවා නේද? ඊට පස්සේ කුස්සියේ වැඩ තියෙනවා. නේද? උයනේවා, හැලිබලන් හොදනේවා, ඒ මේස අස්පස් කරනවා, කෑම කාමරේ සුද්ධ බුද්ධ කරන ගොඩාක් වැඩ නේද? ඒ සියල්ලම ගෘහ ජීවිතය ගත කරන කෙනාටත් තියෙනවනේ නේද? ඊට අම්මා තාත්තලා සලකනේවා, සංග්‍රහ කරනේවා. ඒවා තියෙනව නේද? ආන්ගේ සියල්ලම ඔබේ වත. ඒතර භික්ෂූන්ගේ වත තියෙන්නේ පන්සල් ආරාමවලයි. උපාසකයාගේ වත තියෙන්නේ කොහෙද? ඒගොල්ලෝ ඉන්න තැන්වල. ඒ ඒ අය ඉන්න තැන තමයි ඒ අයගේ වත තියෙන්නේ. ඒතර භික්ෂුන් වහන්සේලාගේ වත් භික්ෂුන් වහන්සේලා ඉන්න තැන් වල තියෙනවා. උපාසකාගේ වත උපාසකා ඉන්න තැන් වල තියෙනවා. ගෙවල් වල රාජකාරික තැන් වල කාර්යාලවල ඒ තැන් වල වත් කරන්න ඕන. ඒතර ඒ වත් පිළිවෙත් කියලා කියන්නේ ඒ තම තමා ඉන්න තැන් වල ඒ එකට ඉන්න අයගේ පහසුව පිණිස කළ යුතු දේවල්. ඒ පහසුව පිණිස කළ යුතු දේවල් හොය හොයා බල බලා සම්පූර්ණ කරගන්න ඕන. ඒවා කරද්දී අමනාප නැතුව තරහ නැතුව මෙත්සිතින් කළ යුතුයි. ඒකට කියනවා මෛත්‍රී සහගත කාය කර්ම, මෛත්‍රී සහගත වචී කර්ම, මෛත්‍රී සහගත මනෝ කර්ම කියලා. ඒතර මෛත්‍රියෙන් යුක්තව ඒවා කරනකොට සිතේ සංවරකම ඇති වෙනවා. අර ඇලීම් ගැටීම් දෙක අඩු වෙලා රාග දේශම පාලනය වෙනවා. ඒ විදිහට කලක් ඒ සීලයන් හොඳින් හුරු කරනකොට සිල්පද සුරක්ෂිත කරගන්න උපකාර වෙනවා. සිල්පද සුරක්ෂිත කරන්න ඒ පුහුණු උපකාර වෙනවා. එතකොට ඒ වත්පිළිවෙත් කිරීම, gedara dole කටයුතු, රස්සාවේ කටයුතු ඊටා හොඳින් හොඳින් කරන්න පුරුදු වෙන්න. එතකොට මේ විදිහට කටයුතු කළොත් ඔබගේ ශ්‍රාවකත්වයේ ඉපදේවි. ඊළඟට ඔබට උපාසක උපාසකන් විදිහට ආදි බ්‍රහ්මචාරීක සීලය කියන්නේ කුමක්ද? පංච සීලයත් අට සීලයත් සුරක්ෂිත කිරීම. එතකොට අපි කලින් කියලා දීලා තියෙනවා පංචශීලය බිඳ ගන්න එපා. නිති පංචශීලය සුරක්ෂිත කරන්න ඕන. පංචශීලය සුරක්ෂිත කර ගැනීම පිණිස පොහොයට මහරහතන් වහන්සේලා අනුකරණය කරමින් අටසිල් සමාදන්වල ආරක්ෂා කරගන්න ඕන. එතකොට පංචශීලයත් අටසිල් ආරක්ෂා කිරීමත් දුක් ඡේවීම පිණිස, ඊතා හොඳින් දුක් ඡේවීම පිණිස පනෝපු සිල්පද. බලන්න පංචශීලයේ බින්දොත් බින්දගත්තොත් එතෙන්දී රාග ද්වේෂ මොහ ඉපදිනවා නේද? උපන් කෙලස් නූපන් කෙලස් ඉපදිනවා උපන් කෙලස් බලවත් වෙනවා. ඒතර දුක් බහුල වෙනවා. නමුත් සිල්පද ආරක්ෂා කරගත්තොත් නූපන් කෙලස් උපදින්නේ උපන් කෙලස් තුනී වෙලා යනවා. ඒතර දුක්ෂය වෙනවා. ඒකයි ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාමසනෙන් වැළකීම, බොරුවෙන් වැළකීම, මද්ද්‍රව්‍ය භාවිතෙන් වැළකීම ආදී සිල්පද Brahmacharyaට මුල් වන සිල්පද. පිරිසුදු ජීවිතය පිණිස වන ජීවිත සිල්පද. ඒ දුක් ඡේවීම පිණිසයි ඒ සිල්පද උපකාර වෙන්නේ. අර අபிසමාචාරී සීලේ වත්පිළිවෙත් කුමකටද උපකාර වෙන්නේ? අපැහැදුණු අයගේ පැහැදීම ඇති කරන්නත්. පැහැදුණු අයගේ පැහැදීම් බලවත් කරන්නත්. දැන් බලන්න බෞද්ධ අය බුදුරජාන් වහන්සේ බුදුරජාන් වහන්සේ සරණ ගියේ අය උපාසක උපාසිකවන් ගේවල් දොරවල් වල වත්පිළිවෙත් දුරවල නම් gedara අසමගී නම් gedara කටයුතු හොඳ නැත්තම් අපි තුන් බණත් අහනවා භාවනාත් කරනවා ළමයි ලපටින් කෑ ගහනවා ඒගොල්ලන්ගේ දේවල් කරන්නෙත් නැහැ ඒ වගේ ස්වභාවයක් නෝ වතපිළිවෙත් දුරවල නම් ඒගොල්ලන්ගේ අපහැදීම කුමක් කරා යමු වේද ඈ ඒ අපහැදීම කුමකටද යොමු වෙන්නේ අන්තිමට? මේගොල්ලෝ බනත් අහනවා මේගොල්ලන් මේමනේ කියලා කියනවනේ අන්තිමටනේ. නේද? පෞලිමා එහෙම කියන්න ගන්නවනේ. නේද? දැන් කෙනෙක් බැන්නත් කිපෙන්නේ නැතුව gedara dore වැඩ ටික කරගෙන යනවා. කාර්යාලයක ඉන්නකොට ප්‍රධානියත් බනිනවා එන මිනිසුත් බැනලා යන්න බලන් තමන්ගේ ඩියුටිය හොඳට කරනවා. තමන්ගේ රස්සා හොඳට කරනවා. සමහර padi මදි වෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්. ලැබෙන padi ගැන නොහිතා සේවය හොඳට කරගෙන යනවා. එතකොට පහදින්නේ කාටද? එහෙම කෙනාගේ පැහැදීම කොහෙටද යොමු වෙන්නේ? ධර්මයට. ඒ මිනිස්සයත් හොඳ කෙනෙක්. ඇයි මේ මිනිස්සයා හොඳට වැඩ කරන්නේ කියලා කල්පනා කරන යම් කෙනෙක් නේ. එහෙනම් එයා ඒකාන්තයෙන් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙක්. හොඳ කෙනෙක්. එහෙනම් බුදුරජාණන්සේගේ ශාසනය ඊටා යහපත් එකක්. හොඳ මිනිස්සු බිහි වෙලා තියෙනවා කියලා පහදිනෝනේ. නේද? අම්මා තාත්තා සිල් ගන්නට යනවා. ළමයින්ට යම් සැරවැර වීම නම් එහෙම නැත්නම් ළමයින්ට පහසුවක් නැත්නම් ඒ ළමයි හිතන අම්මලා මහලකට සිල් ගන්නවා අපිට මේ සැර කරනවා කියලා හිතනවා නේද? නමුත් ළම ඔන්න හැපිටම දෙමාපියෝ සිල් සමාදන් වෙන බණ අහනවා ළමයින්ට කලින් වගේ නෙවෙයි ඉතා ආදරේ කී හරීම හොඳයි. ළමයින්ට ගොඩාක් ගුණෙන් සලකනවා. ළමයන්ගේ දේවල් නොපිරිහෙලා අයිතු කරනවා. ඒතර ළමයින්ට හිතෙනවද අම්මලා නම් කවදා හරි එයාට හිතෙනව නේද? අපේ අම්මා තාත්තා අපිට මෙහෙමයි සැලකුවේ. කවදාවත් අපිට සැර කරලා නැහැ. ඒගොල්ලන් බන අහනවනේ. ඒගොල්ලෝ සිල් ගන්නවනේ. ඒ නිසා අපිට ඒගොල්ලන් හරි හොඳයි කියලා හිතෙනවනේ. එතකොට බලන්න අර පැහැදීම බලවත් වෙලා වෙලා කොහෙටද යමු වෙන්නේ? ධර්මයේ කෙරේ යමු වෙනවා. නේද? ඉතින් කෙනෙක් රස්සාව හොඳ කරත් ඔහු බෞද්ධයෙක් නම් ඒ පැහැදීම බුදුරජාන් වහන්සේ කෙරෙහි යොමු වෙනවාමයි. කුඹුරු වැඩ කරන කෙනෙකුටත් එච්චර තමයි. කුලීකාරයෙකුටත් එච්චරයි. අපිනු කුලී වැඩ කරන මනුස්සයා වෙලාවට එනවා. හොඳට වැඩ කරනවා. පඩියටත් වඩා වැඩ කරනවා. නාස්ති කරන්නේ එතන හිතනවා ෂා හොඳ කෙනෙක් කියලා හිතනවනේ. තවදුරටත් හොයලා බලනකොට හිතනවා මෙයා බෞද්ධයෙක් නේ. මෙයා පන්සල් යන කෙනෙක් නේ. මෙයා සිල් ගන්න කෙනෙක් නේ. බණහන කෙනෙක් නේ කියලා හිතනවා. එතන කොහෙද පැහැදිලි යන්නේ? එතන සාසනය කෙරේ ඒ පැහැදිලි වෙනවනේ. බලන්න මේ වත්පිළුවෙත් හොඳට කිරීමෙන් අපහැදුන අය පහදිනවා. පැහැදුන අය බලවත් වෙනවා. එහෙනම් උපාසක උපාසිකම වත්පිළුවෙත් කියන්නේ gedara dore කටයුතු සහ රාජකාරී කටයුතු රස්සාව. ළමයි ලපණේ කටයුතු මේවා හොඳට කරන්න. ඒව පඩිමදි මහන්සි වැඩ වැඩි කියන ඒ පීඩාකාරී හිතවිලට ඉඩ දෙන්න එපා. අපි මිනිස්සු විදියට ගොඩක් වැඩ කරන්න ඕන කියලා හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක විදිහට අපි කරුණා මෛත්‍රියෙන් සේවය කරන්න ඕන කියලා හිතන්නේ. අපි පොඩි පඩියකට ගොඩාක් වැඩ කරන අය බවට පත් වෙන්න ඕන කියලා හිතන්නේ. ශ්‍රාවකයෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකීන් කියලා කියන්නේ ලාභයට වැඩ කරන අය නෙමෙයි, ලෝභයට වැඩ කරන අය නෙමෙයි. ලෝභ දේශය දුරු කරලා ත්‍යාගශීලීව ජීවත් වෙන අය, පරාර්ථකාමී අය, පරිත්‍යාගශීලී අය, මෛත්‍රියෙන් වැඩ කරන අය, අනුන් සේවය කරන අය එහෙම ආයතයි ශ්‍රාවකයෝ කියලා කියන්නේ මඬ වගුරක් තියෙන තැනක ඒ දණ්ඩක් වෙන්න ඕන ශ්‍රාවකයා කියලා කල්පනා කරන්න. පරාර්ථය කියන්නේ ඒකයි. පරාර්ථයේ අග්‍ර පරාර්ථය ආන්හි විතර පිටින්නේ. එහෙම මිනිස්සු ලෝකේ ඉන්නවා. උදේ පාන්දර ගිහිල්ලා ගොඩාක් වැඩ කරන මිනිස්සු තාම ලංකාවේ ඉන්නවා. කවමදාවත් මට padi මදි කියලා නොහිතපු සේවකව ලංකාවේ තාම ඉන්නවා. ලැබෙන පඩියෙන් ගොඩාක් සතුටු වෙන සේවකෝ තාම ලංකාවේ ඉන්නවා. එය ශ්‍රාවකයෝ. එයයි බුදුරජාන් වහන්සේගේ බණ අහන අය. ඒ නිසා ඔබ ආන් මේ විදිහට gedara dore වැඩත්, රාජකාරී වැඩත්, රස්සාවත් ඊටා හොඳින් කරන්න. ඒතර ඔබේ සිත ඔබටම ප්‍රශංසා කරાવી මගේ ශ්‍රාවකත්වය ගැන මම සතුටු වෙනවා කියලා ඔබටම දැනේවි. ඒතර ඔබ ගැන ඔබෙන් සේවය ලබන අය ළමයි ලපට වේවා ස්වාමී බිරිඳ වේවා රස්සාව කරන තැන වේවා ඔබේ සේවය ලබන අය ගොඩාක් සතුටු වෙයි හොඳ කෙනෙක් අම්මගෙන ළමයි සතුටුයි අපේ අම්මා නම් හොඳයි කියලා හිතයි අපිට කවදාවත් සැර කරන්න ඉස්සර නම් සැර කරා දැන් සැර කරන්නේ නැහැ කියයි අම්මා දැන් සිල් ගන්නවා කියයි අම්මා දැන් කම්මලි නෑ බණ අහනවා සිල් ගන්නවා භාවනා කරනවා තාත්තට හොඳ සලකනවා කවදාවත් සැර කරන්නේ නෑ කියලා කතා වෙයි ළමයි. ආන්ගේ වගේ වතපිලිවිත කරන්නේ. එතන වතපිල තියෙන gedara dore වැඩ. ඊළඟට හොඳට මතක තියාගන්න ගිහියාගේ වතපිලත කියන්නේ gedara dore වැඩ, රාජකාරී වැඩ, රස්සාවේ වැඩ. ඒ කියන්නේ ළමයි මතක තියාගන්න ළමයිගේ වත කියන්නේ අම්මා තාත්තට උදව් කිරීම. ළමයි එහෙම නැත්නම් උපාසකය පන්සල කියලා පන්සල අත ගමන් පන්සලේ හැමෝගේ වතත් නැහැ. gedara තමන්ගේ වතත් නැහැ. තමන්ගේ වත gedara තියෙන්නේ. භික්ෂුන්ගේ වත පන්සලේ තියෙන්නේ. පන්සල අතුගා ගන්නන භික්ෂුන්. පන්සලේ දාන සලසුද කරන භික්ෂූන්. පන්සලේ වැසිකිලි හොදගන්න භික්ෂූන්. ඔබගේ වැසිකිලි හොදගන්නේ ඔබ. ඔබගේ කුසිය හදාගන්නේ ඔබ. ඔබ ඒව මොකද කරන්නේ? දැන් බලන්න සමහර ළමයි ඉන්නවා gedara dore කිසි දෙයක් කරන්නේ නැහැ. අම්මා තාත්තට කිසි වැඩක් කරලා දෙන්නේ නැහැ. පන්සලට ඇවිල්ලා අතු ගන්නවා, ඔක්කොම කරනවා. ළමයි දැනගන්න ඕන නිවනක් ලැබුණ ගමන් දුවලගේ අම්මා තාත්තට උදව් කරන්න. අපි වැඩ කරලා දෙන්න ළමයි එනවනම් හරි තියෙන්නේ. නේද? ඒ නිසා ඕගොල්ලෝ මේ වැඩි හිටියොත් තේරුම් ගන්න ඔබේ වත තියෙන්නේ gedara. ඔබේ වත තියෙන්නේ රාජකාරී කරන තැන. විහෙර විහාරවල නෙවෙයි. ඒක භික්ෂුන්ගේ වත. නේ? ඔබ ඔක්කොම කී gedarat gedarවත් අතු ගන්න නැති අය පන්සලේ අතු ගන්නවා ගිහිල්ලා. එහෙමයි නැද්ද? එහෙමයි ඉන්නවා. gedara කිසි දෙයක් කරන්නේ නැහැ. කන පිගාන හොදනෙත් අම්මා. සරම හොදනෙත් අම්මා. පන්සලේ ගිහිල්ලා අතුපතු ගන්න ළමයි ඉන්නවා. වැඩි ඉන්නියොත් එහෙමයි. කුසිය කිසි දෙයක් කරන්න පිරිමි කට්ටිය කිසි දෙයක් කරන්න මිනිස්සු ගිහිල්ලා ශ්‍රම දාන කරනවා. නේ? ගෙදර කිසිම වැඩක් නොකරන මිනිස්සු පොයට ගිහිල්ලා ශ්‍රම දාන කරන්නේ නැද්ද? පාර සුද්ධ කරන්නේ නැද්ද? ඒකවත නෙමෙයි. එහෙම කරා නම් අද දියුණුවලා තියෙනුනේ සමාජයේ. ඒ තමා විසින් කළ යුතු දේ කොහෙද කරන්නේ කියලා නොදන්නකම. ඒ නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න ඕගොල්ලන්ගේ වත තියෙන්නේ ගිහි භික්ෂුන්ගේ වත පන්සලේ තියෙනවා උපාසක උපාසිකයන් අවත තින්නේ gedara සහ රාජකාරී පොලේ. තමන්ගේ දරුවට කරුණාවෙන් කතා කරන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ gedara දොරේ වැඩ ටික කරන්න පුළුවන් වෙන්න ඕන. තමන්ගේ සේවා ස්ථානට එන කෙනාගේ සේවය කළ දෙන්න පුළුවන්. අපි නු හතරයි කාලට මිනිස්සෙක් කෙනෙකුට දැන් වෙලා වැඩි අපිට යන්න වෙලා වැඩි යන්න කියලා කියන්නේ නොකිය ඉක්මනින් ඉක්මනින් එන්න තව පොඩ්ඩයි වෙලා තියෙන ඉක්මනින් මේ වැඩේ කළ දෙන්න පුළුවන් නම් ඒ මිනිසයා කොච්චර සතුටු වෙයිද නේ එහෙම අයත් ඉන්නවා ලංකාවේ. නැත්තේ නෑ. නමුත් ඉන්නවා මේ දැන් දෙන්නේ උගලන්ට වෙලාව නැද්ද කලින් එන්න ඕන දැන් බෑ හෙට එන්න කියලා කියන කට්ටිය ඉන්නවනේ. නේද? අන්න එහෙම නොවි ඔගල උත්සාහ කරන්න gedara වැඩත් හොඳින් කරන්න බිරිඳ ස්වාමියාගේ දේවල් ස්වාමියා බිරිඳගේ දේවල් ළමයි දෙමාපියන්ගේ දේවල් දෙමාපියන් ළමයින්ගේ දේවල් ඒ ඔක්කොම එකට හොයලා බලලා කරන්න ගෙවල් වැඩපොළ කරන්න. තමන්ගේ රස්සාව උපරිමයෙන් කරන්න. සේවය සලස ගන්න අයට උපරිමයෙන් සේවය කරන්න. අන්නතර ඔබගේ වත සම්පූර්ණ බවටපත් වෙනවා. ඉතින් ඒ විදිහට වත සම්පූර්ණයට ඔබේ සිල්පද රැක ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා. හොඳයි අපි සෙත් පතනවා. දැන් අපි ඔබට මේ තරමක් දුරට විස්තර කරේ. අපි ඊළඟ දවසේ මේ තව දුරටත් විස්තර කරනවා මේ අනික් ධර්මතා කොහොමද ඇති කරගන්නේ සහ මේ අபிසමාචාරයේ සීලේ සම්පූර්ණ වීම ගැනත් අපි කතා කරන්න අවස්ථාවක් හදාගමු ඊළඟ සැරේවත්. දැන් අපි ඒක පුරුදු කරගන්න විදිහන්නේ මම කිව්වේ. නේද මේක සම්පූර්ණ කරත් ඕනනේ පුරුදු කිරීම යුද්ධයක් වගේ ලෝකේ ලොකු අමාරුම දේ තමයි මේ අபிසමාචාරී සීලය සමාධි වඩන එක අමාරු නෑනේ ඔබට අමාරු නේ භාවනාව නේද ඈ ඔබට භාවනාව නේද අමාරු නේ ඒ ඇයි සීලමේ ආනිසංසය නැති නිසා සීලමේ ආනිසංසය යුක්තයි නම් ප්‍රඥාව බලවත් වෙනවා නේද? සිහිය අධිපති වෙනවා. සමාධි වඩන එක අමාරු නෑ. සමාධිය කියන සුව පහසු එකක් නේ. ඒක අමාරු වෙන්නේ කොහොමද? ඇයි ඔබට අමාරු? තමන්ගේ ළමයා බඩගින්නේ ගෙදර එනකොට ඉස්කෝලේ යලා අමාරුවෙන් දාඩිය පෙරානත් අමනාප හිතක් ඇති වෙනකොට අම්මට තාත්තට හෝ වේවා. තම් ඒ ළමයාගේ ඇඳුමේ කුණු ගෑවිලා මඩ ගෑවිලා ඉද්දි අම්මා තාත්තට අමනාප හිතක් එනවා නම් බෑග් එක කිලිටු කරගෙන කොණ්ඩේ අවුස්සන් ළමයා එනකොට දුවගෙන සපත්තුත් කිලිටි කරගෙන අමනාපයන් නම් එන්නේ. එයාට කොහොමද සමාධියක් වඩන්නේ? හ්ම්? එහෙම වෙනව නේද? මම්ම මේවා හොදන්න මැරි මැරි කරනවා කරනවා රැකගන්න බෑ කියලා හිතෙනවනේ. නෑ මේ ගෙවල් වල තියෙන දේවල් මම කියන්නේ මේ ලෝකේ තියෙන දේවල්. ඒවා නැති වෙන්න ඕන. ඒවා නැතිවීම පිසයි අපේ ධර්මයේ තියෙන. බලන්න බුදුරජාණන්ගේ ධර්මයේ කොහෙද තියෙන්නේ කියලා. අපි හොයුවේ කොහෙද? අපි හොයන්නේ අටුවා ටීකා පෙරල පෙරල හොයනවා. මේ gedara ASCII පුරුදු කළ යුතු දේවල්. නේද? ඉතින් පොයටත් මිනිස්සු කියලා ශ්‍රම දාන කරනවා. දන්සල් දෙනවා. gedara උයන්නේ gedara කිසි දෙයක් කරන්නද මිනිස්සු ගිහිලා දන්සල් දෙනවනේ ගොඩක්. නේද? මේ පින නිසියාකාර කෙරෙන්නේ නැහැ. නිවැරදි නෑ. ඒ නිසා මේ සීලමය ආනිසංශය තේරුම් ගන්න සීලමය ආනිසංශයට පැමිණෙන්න උත්සාහ කරන්න. ඒක අමාරුයි දුෂ්කරයි. මොකද මේ දුෂ්කරභාවය ජය ගන්න අපිට පුළුවන්. ඒ දුෂ්කරභාවය මොකද්ද කියලා අපි කතා කරමු ඉදිරියේදී. දැන් අපිට තේරෙනවා දුෂ්කරයි කියලා එක. නේද? gedara dore වැඩ කරීම දුෂ්කරයි නේද? හැබැයි ශ්‍රම දානක් කිරීම දුෂ්කරද? දැක්ක නේද? වැඩි. gedara dore වැඩ අතහැලා ශ්‍රම දානට යන්න පුළුවන් නේද? ගෙදර උයන් නැතුව දන්සලට යන්න පුළුවන් නේද? ඈ? දැක්කද දුෂ්කර දේ කරන්න ඇත්තේ ඇයි? ලේසි දේ කරන්න යනවා. ලේසි දේ කරාට සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයගොල්ලන් තමන්ගේ ගෙදර වැඩ කරන්න, තමන්ගේ ළමයි ලපටින් වැඩ කරන්න, තමන්ගේ රස්සාව හොඳට කරන්න. රස්සාව හොඳට කරන්න නිසා නැති මනුස්සයා මඟුල් ගෙදක ශ්‍රම දාන ඉඩන්න කියන්නකෝ. නේද? ඒ නිසා අපි පැටලිල්ලක වර්ධවා තේරුම් ගැනීමනේදී ඉන්නේ. නිවැරදි විදිහට තේරුම් ගත්තොත් වතපිළිවෙත හොඳින් කෙරෙනවා. ඒතර ඒ ගෙවල් දොරවල් ඒ රාජකාරීතයන් ඔක්කොම ලස්සනයි නේද? ලස්සනයි. ඒ විදිහට වතපිළිවෙත කෙරුණොත් සිල්පද රකිනවා සීලානිසංශය නැත්නම් සීලමේ ආනිසංශයෙන් ජීවිතේ පිරිනවා. සීලමේ ආනිසංශය යුක්ත වෙනවා. එයාට අනිකුත් ධර්මතා ඉපදෙනවා. හොඳයි අපි ඊළඟ දවසේදී අනිකුත් මේ ධර්මතා කොහොමද උපදවා ගන්නේ කියලා දල වශයෙන් කතා කරමු. ඉතින් අපි සෙත් පතනවා ඔබ කොයි කාටත් උදේ ඉගෙනගත්ත දේත් දැන් ඉගෙනගත් දේත් තේරුම් අරගෙන සීලමය ආනිසංශය ගැන තේරුම් අරගෙන සීලමය ආනිසංශය ජීවිතයට පමුණව ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට ප්‍රඥාව සිහිය සහ විමුක්තිය කියන ධර්මතා නොයිපදී තියෙන ඉපදේවි ඔබට ඊටාම යහපත් මිනිසෙක් විදිහට මේ ලෝකයට ඉහළ සේවයක් සලසලා නොමකෙන සේවයක් දීර්ඝ කලක් පවතින සේවයක් ලෝකයට දායාද කරලා ශ්‍රාවකෙක් විදිහට අවසන් ගමන යන්න පුළුවන් වෙයි. අපි සෙත්පතන සිළු දිනාටම මේ උතුම් ධර්මයන් වලින් යුක්තව ඉදමින් භාගතුන් වහන්සේ වදාළ ඒ ඵල දෙකෙන් එකකට කැමැති වෙන අය බවට පත් වේවා කියලා